සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය සහ ධම්මානු ධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලාත් ඕකට කියනවා. සත්පුරුෂ සංසේවණිය. එහෙම නැත්නම් සමනානංච දස්සනං කියලා මංගල සූත්‍රයේ මංගල කාරණාවක් විදිහට සඳහන් කරලා තියෙනවා. මේ සඳහා අසීවනාච බාලාණං කියලාත් කියනවා. ඒ වගේම සද්ධම්මස්සවණිය කියන එක බහුසුත ඥාන පොතේ දැනුම අසුවිරු ඥාන වශයෙන් අපි ඉදිනදා ජීවිතේ භාවිත කරනවා. ඊට පස්සේ යනෝ ගත කරන ජීවිතයේට ධම්මානුධම්මචාරී නැත්නම් අනුධම්මචාරී ජීවිතයක් බ්‍රහ්මචාරී ජීවිතයක් යෝගාවචර ජීවිතයක් අනගාരിക ජීවිතයක් වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් කාට හරි ඒ තුන එකට පෙළ ගැහිලා තියෙනවා නම් සත්පුරුෂ ආශ්‍රයකොත් සද්ධර්මීය ශ්‍රවණයකොත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියකොත් ඒක ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා පෙරකලපිනා. මේ ආත්මය අපට ඒවා ඒ විදිහට ලැබෙන්නේ නැහැ. අපි දක්ෂකම් ආඩම්බරකම් පුළුවන් කාර්කම් තිබුණානේ. ඒවා පෙර කලපින්. අන්නේ අවස්ථාව දැක්කයි කියලා දැක්කට පස්සේ දැනගත්ත කෙනා වැඩි යුත්තේ මොකද්ද? භාවිතා කළ යුත්තේ මොකද්ද කියන එක ඊගාවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ අහලා උන්වහන්සේ සඳහන් කරන මේ ධම්මානුධම්ම ප්‍රතිපatti ගැනයි මේ අහන්නේ. අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදා මොකක්ද කියලා. ඒකෙදි වැදගත්ම දේ තමයි මේ යෝගාවචර ජීවිතයකට අවශ්‍ය කරන්නා වූ මේ සමාධි වර්ග තුන. තයෝ සමාධි පළවෙනි සමාධිය ඔක්කොම සඳහන් කරන්නේ රූපාවචර හිත ගැන විතක්ක ਵਿਚාරෝ සමාධි ඒ සමාධියේ නීවරණ ධර්ම යටපත් කරලා ධානාංග මතු කරගත්තාට පස්සේ ඒ සමාධිය ප්‍රසිද්ධ වෙනවා විතක්ක ਵਿਚාර දෙකේ බලවත් නැත්නම් විතක්ක ਵਿਚාර දෙක බලවත් සමාධියක් මේක සමත භාවනාවේ පේන තියෙන විවහාර විවහාරක භාෂා වාක් විවහාරික වාක්මාලාවේ තියෙන්නේ ප්‍රථම ධානය කියලා. සමත භාවනා කරන සමත අංශයේ මේකට කියන්නේ රූපාවචර ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධානය කියලා කියනවා. ඒක බලවත්ම වෙලා තියෙන විතක්ක ਵਿਚාර දෙක. ඊට පස්සේ ඒකේනා ඒ නීවරණ යටපත් කිරීම සඳහා ඉදිරිපත් කරගත්තා වූ මේ ධාන අංග සාකල්යෙම 100ක් හොඳ දේවල් නෙවෙයි. නීවරණ යටපත් කරන්න හොඳ සොල්දාදුවෝ හැබැයි යුද්ධ නැති වෙලාවට කරදර කරනවා. ඒ නිසා ඒ සොල්දාදුව අයින් කරන්න වෙනවා. සාමය රට දියුණු කරන වෙලාවට අන්න වගේ පේනවා රට දිනාගත්තට පස්සේ නැත්නම් මේ පච්චනික ධර්ම ප්‍රතිපද ප්‍රතිවිරුද්ධ ධර්ම ආවර්ණීය ධර්ම අයින් කරාට පස්සේ මේ විතක්කය දඟකාරකම් කරනවා. හිතුවක්කාරකම් කරනවා. මේක තමයි ඇත්තට ගොඩක් උදව් කෙරුවේ. මේ මෙතෙන්ට එන්න. නමුත් ඒක කරදර කරනකොට, දඟ කරනකොට එයා පැත්තක පැත්තකට කල් කුල්ලින් වහලා තියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය සදාචාරයට ගැලපෙන වැඩක් නෙවෙයි කියලා ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන්. නමුත් මේක තමයි බුදුහාමරගේ තියෙන මේ දක්ෂතාවය. නීවරණ නැති කරන්න අපි විතක්කේ පාවිච්චි කරාට නැති නීවරණ තියෙන ලෝකෙට විතක්ක රජ්ජුරෝ තමයි. හැබැයි විතක්ක නැති ලෝකෙට යා නිකම් නිකන් 16ක් වාලෙක් විතරයි අයින් කරන්න ඕනේ. එතකොට යා දිනු කරනවා අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධිය. යාට විතක්කේ නෑ ਵਿਚාර මාත්‍රයක් පමණක් තියෙන සමාධියක් දිනු කරනවා. ඊට පස්සේ ඒකෙදි ਵਿਚාරය ආය දඟ කරන්න පටන් ගන්නවා. ਵਿචාරයේ නොපනත්කම් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අවිතක්ක අවිචාරෝ සමාධි කියලා විතක්ක ਵਿਚාර දෙකම නැති සමාධියක් ඇති කර ගන්නවා. ඉතින් ඒක නිසා මේ සමත භාවනාවේදී ගත්තත් ඒකේ එක එක ධානාංග ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිස ප්‍රයෝජනේ කෘත්‍ය ඉෂ්ට විහිවරුණාට පස්සේ අරසා කළ සුරේක දාන අතේ ගැට ගහගෙන ඉන්නේ නැහැ. කරුණුක දැන්පත්ල තීතිය වැඳ වැඳ ඉන්නෙත් නෑ ගල්ල විසිකොල දාන. නිකන් බිග් රේසර් එකක් වගේ. පාවිච්චි කරලා පාවිච්චි විසිකරන ඕනි ඉතින් වැඩක් තියෙනවා ඊට පස්සේ. නැත්තම් ගෙදරක දැන් අරන් අපේ එක වගේ බිග් රේසර් එකෙම චෛත්‍ය කචයි. ඒ තරම්ම විසිකරනවා. ඒ මොන කරන්නේ? දැහැටි දණ්ඩත් ඒ වගේ. දැහැටි දණ්ඩ පාවිච්චි කරාට පස්සේ විසිකරන. දැහැටි දණ්ඩ පාවිච්චි විසිකරන්න කියලා නිකන් ඉන්නේ හදනකොට බොහොම ලස්සනට ඒක දෙපැත්ත සමවර කරලා තලලා ලස්සනට හදන එකට පාවිච්චි කරලා විසිකොන. ඉතින් මේක තේරෙන්නෙම නැහැ. ඔය සදාචාරවාදී අල්ලගත්ත කෙනාට අනේ මට උදව් කරපු එකනේ කියලා ඒක කරපින්නගෙන කරපින්දම් ගහගෙන අරගෙන යන්න හදනවා. ඉතින් ඒක නිසා මේ සමාධිය කියන එකේ එහෙම නැත්නම් කියනවනම් භාවනා ලෝකේ කියන්නේ සමාධි ලෝකේ. ඒක වරදොල තේරුම් ගන්න මට්ටමට ගිහිලා තියෙනවා. අපි නිසරණ වනේදී ඒක එදී ඉතිරිපත් කරන්න යන්නේ නැහැ. අපි නිසන්වා ඉදිරිපත් කරන්නේ සමාධිය ඇති වෙන්න අවශ්‍ය කරනා වූ සතිය නැත්නම් ආසන්න කාරණා වූ සතිය. ඒ සතිය දිගට තියෙනවනම් සමාධිය කියන එක කොහොමඩක්වත් අතවාසියට ලැබෙනවා. එහෙම නැත්නම් ආනිසංසයට ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ට ලැබෙන වාසියක් විදිහට ලැබෙනවා. නමුත් මේ සමාධිය ලැබුණට පස්සෙත් එයා කළ යුතු එකක් එකක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරගෙන එකක් එකක් මාර්ගෙන් වඩා පිරිසිදු කරගෙන යන ගමනක් තියෙනවා. ඒක සරුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සලා තිබිච්ච නැති එකක්. ලෝකේ පුදුචානංශ හොයාගත්ත දෙයක්. අද මේ දක්වාම ඒකට කියන තියෙන රැඩිකල් වාදී ක්‍රමයක්, එහෙම නැත්නම් විප්ලවීය ක්‍රමයක්. එහෙම නැත්නම් අපි පුරුදු සම්ප්‍රදාන කුල ක්‍රමයක් නෙවෙයි. ඉතින් මේ දේ මේ සමාධි වර්ග තුන භාවිතා කළ යුතුයි කියලා කියන්නේ මේ එකක් තව එකකින් ප්‍රතිස්ථාපනය කරලා ඒක තව එකකින් ප්‍රතිස්ථාපනය කරන එකට අපි සාපේක්ෂතාවය කියලා කියනවා. මේ සාපේක්ෂතාවයේ තේරුම් අරගෙන මේ සමාධිය වඩනවයි කියලා කියන්නේ ඒක සෑහෙන ඥාන සංවත්තනික ක්‍රියාවක්. එවන තුමේ සමාධිය තිබුණාට ලැබුණාට පුළුවන් වුණාට එකක ඇලෙන්නේ නැතුව යන ගමනක් තියෙනවා. දැන් මේක මෙහෙමනම් අපි මේ සමතෙන් ණයට ගත්ත පදානුව මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන එක ගත්තනම් ඔබට සාපේක්ෂව තව එකක් තියෙනවා ක්ෂණ මාත්‍ර කණික සමාධිය කියලා එකක් විපස්සනා සමාධිය. ඒක ඊටදී ගොඩක් සෙල්ලක්කාරයි. හැබැයි ඉතින් අපිට ඒක විස්තර කරන්න පද නැහැ. ව්‍යවහාරික පද ශබ්දමාලාවක් නැහැ. අපි කරන්නේ සමතේන් ශබ්දමාලාවෙන් පද අරගෙන ඒහා සමාන්තරව යන මේ විපස්සනා ධ්‍යාන එහෙම නැත්නම් සමත ධ්‍යානයට සාපේක්ෂව විපස්සනා හිතක් වැඩෙනකොට ඒක එකින් එකින් දියුණු වෙලා යන හැටි අපූර්වට විස්තර කරන්න පුළුවන් මේ සමතේන් ක්‍රමයේ අරගෙන. ඒක දිහා බලනකොට මේ අපි ඉපදිච්ච යුගයේ මේ බුද්ධ ජාතියෙන් පස්සේ ඒකට ලොකු එලියක් තෙදක් ආලෝකයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒ යුගයේම පහළ වෙච්ච එකක් නෙවෙයි ඒක ඉස්සර අටුවා යුගයේ තිබිලා තියෙනවා. මේ ඥාන කියන පදය ක්‍රම දෙකකට විස්තර කරනවා. ලක්කනෝපනිඥාන පච්චනීක ආවරණඥාන කියලා හොඳට Taman ඉදිරිපත් කරගත්ත අරමුණෙහි පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ ආදී වශයෙන් ඒකේ ස්වභාව ලක්ෂණ ආකාර නිමිති සටහන් දැකීම හරහා එහෙම නැත්නම් එකකට নিমগ্ন වීම හරහා එකකට බැස ගැනීම හරහා සියලු ලෝකෙන් වෙන්වීමක් කරන්න පුළුවන්. ගත්ත අරමුණට එච්චරම සමීප වුණොත් එච්චරම ස්වභාවික ලක්ෂණ බැලුවොත් එච්චරම පෞද්ගලික ලක්ෂණ බැලුවොත් එහි කොච්චර සමීපස්ත භාවයක් වෙනවද කියනවනම් ඒ අරමුණෙන් පිට මුළු ලෝකෙම අමතක කරන්න පුළුවන් ඒකට කියනවා මේ බැලීම කියන අදහස මේ විපස්සනාදි කරන්නේ මේක. සමතදී කරන්නේ නීවරණ ධර්ම දවා හැරීම. ඒ කියන්නේ ඉස්සරහට යනකොට සත්‍ය වසාලන අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා නිරෝධකෝ පඤ්ඤා දුබ්බලීකරණෝ අනිබ්බාණ සංවත්තනිකෝ කියලා හරි නරක වචන බාරාශිකින් දොස් කියනවා මේ නීවරණ වලට. අන්නේ නීවරණ ටික පැත්තකට කරලා తాවකාලිකව ධානාංග පහක් ඉදිරිපත් කරගන්න ක්‍රමයට කියනවා සමත ධාන කියලා. විපස්සනා ධාන කරන්න ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයේ සවිස්තර අධ්‍යාපනයක් හරහා අධ්‍යයනයක් හරහා එහිම හිත නිමග්න කිරීමෙන් ලෝකයෙන් වෙන්වීමක්. ඉතින් ඒ කියන්නේ මේ ධ්‍යාන කියන පදේට මේ අර්ථ දෙක අටුවා යුගයේදී පවා තිබිලා තියෙනවා. නමුත් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ ලක්කනොපනිජ්ජාන කියන පදයට මහසීසයඩෝ පුදුමාකාර අර්ථකථනයක් දීලා ඒක ගත්ත එළියට අරගෙන පෙන්වලා දුන්නා. සමතේ හරහා රූප ධාන හරහා යන ගමන එකක්. ඊට සාපේක්ෂව විකල්පයක් වශයෙන් සම රූප ධාන නොලබා ඉදිරිපත් කරගත් අරමුණෙහි ලක්ෂණෝපනිඥාන පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ අත්‍යන්තව හැදෑරීමෙන් ආසන්නව හැදෑරීමෙන් උත්සන්නව අතහැරීමෙන් හැදෑරීමෙන් කෙනෙකුට හිත නිවරණයෙන් වෙන් කරලා ලෝක කාම ගුණයන්ගෙන් වෙන් කරලා අරමුණේ කිඳා බසන්න පුළුවන්. මේ දෙකටම ඉඩ තියෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන මේ සමාධි જાති දෙකේ තුනේ සමාධි જાති තුනේ ඒක නිසා අපි මේ දවසේ ධර්මදේශනාවේ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කෙනෙක් සතිය පිහිටවනකොට අපි කියන්නේ නැහැ සමතය විපස්සනා වශයෙන් කඩා ගන්න නැතුව සතිය පිහිටවනකොට Tamanට වැට වටහා ගන්න පුළුවන් වෙයිද මම මේ යන්න හදන්නේ සමථ දිගේ මම මේ යන්න හදන්නේ විපස්සනා දිගේ කියන කාරණාව එලි දක්වන්නයි මම මේ පාදම සකස් කරේ මේ ධර්මදේශනාවේ සඳහන් වෙන කරුණු යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රත්‍යක්ෂයට යොදලා බැලුවොත් තමන්ට දැනගන්න පුළුවන් මේ සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මගේ හිත නැත්නම් මගේ භාවනාව යන්නේ සමත මාර්ගයේ දිගේද විපස්සනා මාර්ගයේ දිගේ නැත්නම් දෙක යුග නද්දවද යන්නේ කියලා අල්ලගන්න පුළුවන්. අල්ලගන්නේ කොහොමද? මේ ධානයේ සිද්ධ වෙන්නේ ලක්ෂණෝපනිඥාන මාර්ගයෙන්ද නැත්නම් පච්චනීක ධර්ම දවන අදහසින්ද? මේ දෙක දැනගැනීම සඳහා අපි ආනාවාන නිමිත්ත වඩන පරියංක භාවනාවේ ඉන්න සාමාන්‍ය යෝගාවචරෙක් නිදර්ශනයකට ගත්තොත් ඒ යෝගාවචරයාගේ හිත භාවනාවකින් වෘතු පුහුණුලා නැත්නම් ආධුනික හිතක් නම් ඒ හිතට මොහොතයිනට ගියාම රැල්ල ගන්නවා වගේ නිතරම කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ නිතරම මේ රැළ ගන්නවා වගේ ගහනවා ඒ මොකද මේ පුද්ගලයා මෙතෙක් සංසාරේ කලේ ඒවට පොර දාන එක කාමච්ඡන්දේට පොර දාන එක ඒකට හේතුව ඒකේ නා පුළුවන් තරම් හිතුවා රූපෙට ඇහැට විවිධාකාර වර්ණ සටහන් දෙන එක ලොකු පොහසත්කමක් කියලා. ඒ නිසා සීළු සැප අතහැරලා ගිහිලා පොහසත් වෙලා විවිධ ත්‍රිමාන රූප, වර්ණ රූප, කළු සුදු රූප වශයෙන් රූප පෙන්වන්න අපි ගොඩක් හම්බ කරලා තියෙනවා. හම්බ කරලා ඇහැ පිනවීම මම විතරක් නෙමෙයි අපි ඔක්කොගෙම හැපිනවන්න ඉතින් ගෙදරකට ගියාම පුදුමාකාර જાති අපි හදාගෙන ඉන්නවා. ඊට පස්සේ ශබ්ද වශයෙන් විවිධ ලෝකේ විවිධ සංගීත වර්ග එක චිත්තක්ෂණිකින් බොත්තමත් තදකලපමණින් ගන්න අපි විවිධ වර්ණ නාද රටා තිබීම ලොකු පොහසත්කමක් කියලා අපි අපේ මේ බයලජ්‍ය දෙකත් නැති කරගෙන පොහසත් වෙන්න උත්සාහ කරා. ඊට පස්සේ නාසයේට ගඳ සුවඳ සෙවීම සඳහා විවිධාකාර මේ ගඳ සොයාගෙන යෑම ආහාරේ එහෙම නැත්නම් gedara dore හැම දෙයකටම ගඳ කිට්ටු කරගත්තා. ඒ සඳහා පුදුමාකාර මහන්සියක් වෙනවා. ඊට පස්සේ රසට දිව පිනවන්න අපි විවිධ රටවල වල විවිධ ආහාර උදේ ආහාර දවල් ආහාර රාත්‍රී ආහාර ඒ වගේම මේ බීම જાති විවිධ ක්‍රම වලින් අපි දුප්පත් පොහසත් වීම සඳහා අම්මලා අප්පලා හිතපු නැති කාලේ අත්තලමල උත්තලම හිතපු නැති කාලේ දේවල් දෙන්න පටන් ගත්තා. ඒ පොහසත්කම කියලා ඔකත් ගණන් ගත්තා. ඊට පස්සේ කායයට යාන වාහන කොට කොට මෙට්ට ඇඳ ඇතිරලි බලපුවාම ඒක පුදුම විදියට බඩට ලුණු කැඳ තිබුණත් පස්සට විල්ලුද ටික තියෙන්න ඕනේ. ඒක තමයි අපි මෙතෙක් කල් කරගත්ත දේ. කුලියට හරි කමක් නැහැ. පස්සට විල්ලුද හැප්පෙන්න තියෙනවා නම් ඉතින් බොහෝසක්. ඒක තමයි ගොඩක්ම තියෙන දේ අමාරුම දේ. ඉතින් ඒක පසුගිය ටික බොහොම බොහොම හැරට වැඩුණා. ඊට පස්සේ හිතට එන වල්බూరు අදහස්. ඔක්කොම අතින් පෝසත් වෙන්න හදපු නිසා අපි වැඩිව හරියක් වැඩිව මෙතෙක් කල් කාම ගුණයන් තමයි. ඒ නිසා ඇත්ත එක වහගත්ත ගමන් ඒ කාම ගුණයන් ඇතුළට ගන්න. ඉතින් හැම කෙනාගම අර අබකාපුකාගේ මොලේ දන්නා වගේ අර කරදපු කඩප්පුලිකම නිසා එව්ව එනකොට ඉතින් කියනවා නේ හිතවිලි එනවනේ අනේ මේක නැති කරලා දෙන්නකෝ අනේ මං කොහේ ගියාම මේක නැති වෙයිද කියලා අර කාම ගුණයන් ඇතුළට එන එක මගේ කරගන්න. ඒකේ හිතන මේ මට විතරයි මේක තියෙන්නේ කියලා ලැජ්ජායි කියන්නේ. බලනකොට හැම කෙනාටම හොරි. එතකොට සෝරි කියන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොටම හොරිනේ. ඔක සාමාන්‍ය මට විතරක් හොරි තියෙනවා නම් තමයි සෝරි කියන්න තියෙන්නේ. මේක සෝරි කියන්න දෙයක් නැහැ. බලනකොට කාටත් කාම ගුණ තියෙනවා. ධර්ම සාකච්ඡාවේදී අපිට පේනවා දෙන්නේගේ වෙනසක් නැහැ. කාම ගුණයක් නැති දෙන්නේගේ වෙනසක් නැහැ. එයාට එන ලැජ්ජාව විතරයි වර්ගීකරණය වෙන්නේ. කාමටත් කාටත් මේ කාම ගුණය එනවා. මෙන්න මේ කාම ගුණය නිතර පීඩා කරන මේ කාම ගුණය නැති කිරීම සඳහා නැත්නම් ඒකට ප්‍රතිනිධිය වශයෙන් පෙන්වන්නේ විතක්කේ මෙනෙහි කිරීම. අපි ඒ වෙනුවට ආනාපානිය අරගෙන කාමගුණ කියන්නේ විවිධ අරමුණු විශේෂයි හිත පැන පැන යන එක. ඒකට කියනවා පිස්සු වඳුරු හිත කියලා. ඒ වෙනුවට ආනාපානයටම හිත යෙදවීම අපි කැමති උනාට නිකන් වෙන්නේ ආනාපානි කියලා ආස්වාස කියලා ආස්වාසල මෙනෙහි කරා. ප්‍රස්වාසල ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීමට අපි කියනවා විතක්කය කියලා අරමුණට හිත නැංවීම. ඉතින් නිසා යම් වෙලාවක සවිතක්ක හිතක් පහළ වුණා නම් ඒ කියන්නේ අරමුණීමේ හිත නැවත නැති යොදන හිත ආවනම් ඒ ඊට සාපේක්ෂව අර කාම ගුණ අයින් වෙලා යනවා. ඒක කවුරක්වත් දන්නේ නැහැ. උග දෙනෙක් හිතන්නේ මේ කාම ගුණ අයින් කරන්න වෙනම බේතක් තියෙනවා කියලා. මොකක්වත් බේතක් නැහැ. එකම දෙයයි තියෙන්නේ ඒක රූප කර්මස්ථානකින් පුරවන්න හිත. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් පුරවගන්න පුරවන්න මෙනෙහි කිරීම වැඩි වෙන්න වැඩි වෙන්න ඊට සාපේක්ෂව කාම ගුණ අයින් වෙලා යනවා. මේ බුදුම ස්වාමීන් වහන්සේ බණ කියනකොට අපේ පන්දි ස්වාමීන් වහන්සේ නිතරම කියනවා. ඉතින් කාටත් ඒ කාම ගුණයන්ගේ පීඩාව තියෙනවා. බැට දෙනවා. ඉතින් ඒකට වාඩි වෙලා ඉන්න වෙලාවක පරියංකේ ඉන්න වෙලාවක එහිදී අපට උඟක් උගන්නන මේ පිම්බීම හැකිලිම එක පිම්බීමක් මෙනෙහි කරගන්න පුළුවන් නම් එක තප්පරයකට ඒ තප්පරය තුල එක චිත්තක්ෂණයක් කාම ගුණේ නැතුව විතක්කේ හිටියා. ඊට පස්සේ ඒ විදිහට පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් තප්පර පහක් ඉන්න පුළුවන් නම් තප්පර පහට චිත්තක්ෂණ පහක් විතක්කේ තිබ්බා කාම ගුණේ නැහැ. ඊට පස්සේ තප්පර 60ක් ඉන්න පුළුවන් නම් විනාඩියක් තප්පරයට එක ගාන මෙනෙහි කරමින් හෝ එයාට තප්පරයට චිත්තක්ෂණ 60ක් විතක්කේට යනවා කාම ගුණේ යන්නේ නැහැ. විනාඩි 5ක් හිටියානම් චිත්තක්ෂණ 300ක් විතක්කේ පිහිටනවා කාමගුණ නැති වෙන නිසා Tamanට ගණන් කර ගන්න පුළුවන් හිතා ගන්න පුළුවන් මට තප්පරයට එකද මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට තප්පර කීයක්ද පාත් ගන්න පුළුවන් ඒ තරමට කාම ගුණයන් විතක්කේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීම අපි කියනවා භාවනා කරනවා කියන්නේ මේක තමයි ආධුනිකයා කරන වැඩේ එතකොට මේ යම් වෙලාවක මේ කාම ගුණයන් මෙල්ල වුණොත් කාමගුණ කීකර වුණොත් අරමුණේම හිත පිහිටන ගතියට આવොත් ද්වේෂය නැවි. ඒක තමයි කම්මැලිකම, ඒකාකාරීකම, නිදිමත ගතිය, එපා වෙන ගතිය පුදුම විදිහට එන්න පටන් අර ගන්නවා කවදාකවත් එතින්දා ජීවිතය හම්බෙන්නේ නැති වෙන විදිහට ඒ කාම ගුණයන්ගේ යම්මාකාර එහෙම නැත්නම් මේ තෘෂ්ණාවේ යම්මාකාර පසුබෑමක් සිදු වෙනවද ඔළුව ඔබා දැවීමක් වෙනවාද ඒ තරමටම භාවනාවේදී නුරුස්නා ගතිය, එපා වෙන ගතිය, කම්මැලි ගතිය, ඒකාකාරී ගතිය, අසරණ ගතිය, බය එළවෙන සුළු ගතිය වගේ එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ මේ වැසවයින් නිසා නැත්නම් කවුරු කැසකයිනේ ඉඳා නැත්නම් මේ පිටි දින හද්ද නිසා එහෙම නැත්නම් මොනවා හරි හේතුවක් හොයන යෝගාවචරය. යාට තේරෙන්නේ මේ භාවනා හරියන නිසා නීවරණ ධර්ම කාමච්ඡන්දය අඩු වෙන නිසා, විතක්කේ වැඩ කරන නිසා, අරමුණට මුණට මුණ දාපු නිසා, නැවත නැවතත් ඒ කාර්මුණ දැකීම නිසා අරමුණ එපා වීමක් වෙනවා. එතකොට මේ ව්‍යාපාදේ තරහේ මූලික ලක්ෂණයක් බව නුරුස්නා ගතිය බව යෝගාචරය හිතන්න යෝගාචරයක පුද්ගල ආරෝපණයක් කරනවා කවුරු හරි මට කරදරයක් කරනවා මට බාධා කරනවා මාර බලවේගි කියලා කරන්න හදනවා නමුත් යෝගාවචරයට යම් වෙලාවක මේ විතක්කය ඉබේ සිදු වෙලා නැත්නම් විතක්කේ ඇබ්බැහියට වගේ සිදු වෙලා අරමුණේම හිත පිහිටන ගතිය මත ප්‍රමෝදේ පහල කරගත්තොත් එතකොට අර අරමුණේ එක දිගට යෑම නිසා ඇති වෙන කම්මැලිකම නීරස ගතිය බය ගතිය අසන්න ගතිය වෙනුවට යෝගාවචරයට ප්‍රමෝදේ ප්‍රීතිය නැතුණත් කමන ප්‍රමෝදේ පහල වුණොත් ඒක ධානාංගයක් වෙනවා ඒක සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා පොට්ටපාද සූත්‍රයේ. එහෙම නැත්නම් ඔය චූල ශුන්්‍යත වගේ සූත්‍රවල මහණෙනි මේ ගියක් දොරක් අමතක කරලා කැලියකට ආවයි කියලා. කැලිය ඇති සැපක් නැහැ. අර ගේ දොර තියෙන පවතින චිත්ත පීඩා අඩු කරගන්න කැලේ හොඳයි. ගියක් ගේක දොරක තියෙන අමුදරුවන් සම්බන්ධ, හරක බාන සම්බන්ධ, රත්තරන් මිනිමුතු සම්බන්ධ කරදර නැහැ කැලේ. නමුත් කැලේ කියන්නේ සැපක් නෙක දරතයක්. ඒක ආයාසයෙන් රකින්න ඕන එකක්. කැලේ ඉන්න කෙනා කැලේ ඉඳලා කයට හිතගත්තයි කියලා කියමු. මම ඉඳගෙන ඉන්න දන්න විතරයි කියලා. ඒක දැන් gedara dor ප්‍රශ්නත් හිතේ නෑ, කැලේ ප්‍රශ්න හිතකුත් නෑ. දැන් තියෙනවනම් තියෙන ප්‍රශ්න ටිකක්. කය සම්බන්ධ ප්‍රශ්න ඒකත් දරතියක් තමයි. ඒකත් වෙහෙසක් තමයි මේ කයට හිතගත්තයි කියලා ඒක සුන්දර ගතිය, ප්‍රණීත ගතිය, සාත ගතියක් නෑ. ඊට පස්සේ අපි ගම මේකේ වායෝ දහතුවට විතර ආශස් ප්‍රසාරේ ඒත් කියනවා මේක පීරිගෑමක්. මේක කන බින්දවක්. මේක විඝාත පරිලාහයක්. එහෙම තමයි පේන්නේ කියලා. ඊගා පරිච්ඡේද පටන් ගන්න මහණියෙම හිතන්න එපා. කයට හිත ගැනීම ආශ්‍රස්පස හිත ගැනීම ප්‍රමෝදයක් කොට සලකනද ප්‍රීතියක් කොට සලකනද සති සම්පජඤ්ඤයක් කොට සලකනද පස්සද්ධියක් කොට සලකනද සුඛයක් කොට සලකනද මොකද මේක ප්‍රතිපදාව ඉදිරියට යනවා ඒක නිසා අර යෝගාවචරය මේක කනපින්දමක් වෙහෙසක්, ඒකාකාරී ගතියක්, නිදිමත ගතියක්, එපා කරන ගතියක් කියලා පෙනෙන එකම මේක භාවනාවේ දියුණුවක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සති සම්පජඤ්ඤේ ලකුණක්, පසද්දියක්, සුඛයක් කියලා හිතන්න මේ මේ නද්දකින් නොපතන් කියපු මේ කම්මැලිකම ඒකාකාරීකම ප්‍රීතියක් ප්‍රමෝදයක් කරගන්න පතරමට යෝගාවචරයට මුල ධාතුවක් කියනවා. කල්පනාවක් තියෙනවා බුද්ධ ඇදහිල්ලක් තියෙනවා නම් ඒ වෙන වෙනස ගැන පොඩ්ඩක් හිතන්න අපි වෙනද එකම දේ බලාගෙනකොට එන කම්මැලිකම නීරසකම දැන් දන්නවා රාගයාගේ ප්‍රහීන කිරීමක් කියලා. තෘෂ්ණාවගේ ප්‍රහීන කිරීමක්. ඒ නිසා තෘෂ්ණාව ප්‍රහීන වෙනකොට කම්මැලිකම එනවා. ඒකාකාරීකම එනවා. නීරස ගතිය එනවා. ඒ පා කරන ගතිය එනවා. ඒසර මේ එනේ ඒකාකාරීකම නීරස ගතිය කම්මැලිකම මගේ භාවනාවේ දියුණුවක් කෙලස් කැපීමක් ඒක නිසා මේක ප්‍රමෝදයට කාරණාවක් කිව්වනම් එයා අර ව්‍යාපාදයේ පිටු දැකලා දැන් ප්‍රීතියට තරුණ ප්‍රීතියට දොර අරගන්න මේක මේ පුද්ගල ජීවිතයේ රුචර්ජ්කම් වල පෞරුෂත්වයේ පුදුමාකාර වෙනසක් මේක එක පැත්තකින් බලනවා නම් බ්‍රේන් වොෂ් එකක් කියලා කියලා කියලා කියලා මේ කම්මැලි වෙන්න, නීරස වෙන්න, ඒකාකාරී වෙන්න හැම කාරණාවක්ම ප්‍රමෝදයට ප්‍රීතියට සති සම්පජඤ්ඤයට පස්සද්ධියට සුඛයට කාරණාවක් කරගන්නේ කියලා. ඒක හැම පියවරේම සරුවචන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේකත් මහනි දරතියක් විඝාත පරිලාහයක් වගේ තමයි පේන්නේ. එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේකට ප්‍රමෝදය කියන්නේ. මේකට ප්‍රීතිය කියන්නේ. ඉතින් එහෙම අපි කීප දෙනෙක් එකතු වෙලා අපි මේ මේක කරගෙන ගියාට මුළු ලෝකෙම බලන්නේ ඒකේ තියෙන පීඩාව, කම්මැලිකම, නීරස ගතිය ඒක හුවා දක්වන්න තමයි ප්‍රධාන වශයෙන්ම ජනමාධ්‍ය තියෙන්නේ. මුළු ජනමාධ්‍යම කරන්නේ ලෝකේ තියෙන ඔක්කොම දුක් පීඩා කරදර ටික එක විනාඩි 5කට ගෙනලා අපිට ඔලුවට දාන එක ඉන්ජෙක්ෂන් එකක්. ඕනම තැනක වෙන ඕනම කුපාඩිකමක් එක විනාඩි දෙකට මේ මිනිස්සු පුදුම ඉක්මනට කියවනවා ඒ විනාඩි 5 ඇතුළත අර කුණු වර්ප ටික සේරනවා. ඉතින් අපි බත් කන ගමන් බතුත් එක්ක අරක තමයි කන්නේ. ඒක නැත්තම් නිකන් මාළුවක් නැතුනවා. කවදාකවත් සතුටක හිතීම කරනාවක් එහෙම නැත්නම් සුඛාන්තයක් චිත්‍රපටිය වල හෝ නවකතා වල හෝ ප්‍රවෘත්ති වල හෝ රේඩියෝ එකේ හෝ කොහේ හරි තියෙනවද බලන්න. කොයි හරි තියෙන එපාම කරපු නොකෑම නදාබදුර පට්ටබදුර කුණු හරප ටික කෙනක් දාගන්න. ඉතින් අපි ගෙදර ඉස්සරහාම ඒක තමයි තියාන කටත් අරගෙන ඕක තමයි බලන්නේ. ඉතින් මුන් කවදා හරි මේ මේ පැත්ත දකීද මෛත්‍රියක් ජීවිතේ සුන්දර පැත්තක් කාදාකත් දකින්න. මේ සුන්දර පැත්තක් නෙමෙයි. බුදුජානස පින්නන්නේ භාවනා කරන එකට මේ නීදසකම එනවා. ඒක ව්‍යාපාදයේ වශයෙන් පෙනී හිටියට උඹට ඉස්සරහට යන්න ඕන නම් ඕකට නීරසකම කියන්න එපා ප්‍රමෝදේ කියන්න. එතකොට එයා ප්‍රීතියට පාර හදා ගන්නවා. එතකොට ප්‍රීතිය මාර්ගයේ මේ ව්‍යාපාදේ පිටු දකින්න. ඊට පස්සේ මේ කෙනාට ඇති වෙනවා ඔය ද්වේෂය සහ කාමයේ දෙකම නැති වෙනකොට නිදිමත ඇති වෙනවා. අපි මේ අවදිින් ඉන්න හැම වෙලාවෙම එක්ක කාමයේ එක්ක ද්වේෂය. අපි අවදියෙන් පුම්බගෙන සරුවට ගත කරන හැම වෙලාවෙම ඔය ඔය නිවන ධර්ම දෙක තමයි තියෙන්නේ. ඔය දින යම් මේකින් අඩු වෙච්ච ගම ඒ කෙනාට නිදිමත එන්න පටන් ගන්නවා. ඉතින් සැක. ඉතින් මේ සක්මන් කරනකොට පවා නිදිමත එනවා. ඉතින් අර විතක්කේ වශයෙන් නැවත නැවත හිත යෙදීමෙන් මේක හොඳට රත් කරගෙන වීරිය පොඩ්ඩක් වඩා ගත්තොත් විතක්ක කරලා ඒ අරමුණට නැවත නැවත හිත යොදමින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා එතකොට පුළුවන් වෙනවා තේරුම් ගන්න වෙනදා මෙච්චරම අවශ්‍ය කරන්නේ මේ ඉරියව පවත්තන්න ඕ සක්මන් කරන සක්මී කියලා පවත්තන්න ඒක සාමාන්‍ය කරත හැකි නමුත් භාවනා කරනකොට අර කාමච්ඡන්ද ව්‍යාපාදයක පොඩ්ඩක් හේබානකොට මේ නිදිමත ගතිය අර එපා කරන ගතියෙම ටිකක් සැරබර සැර දෙයක්. ඒ නිදිමත ගතියෙම හැංගිලා ඉන්නවා හිත සැඟවි ගන්න ගතිය. හිත ප්‍රබෝධව හොඳට උද්‍යෝගිමත් එළියට එළියට එන්නේ හොඳ කාමයක් තියෙන වෙලාව නිසා හොඳ ද්වේෂයක් තියෙන වෙලාව විතරයි. ඒකයි ඔය චිත්‍රපටි වල සහ නව කතා වල මේ දෙක උද්දීපනය කරලා පෙන්වන්නේ අධික කාමේශ අධික ද්වේෂය. එතකොට මේක නිකන් වැල්ඩි ලාම්පුව වගේ රත් වෙලා හිටිනවා. බලන ඉන්න කෙනාටත් බලන්න පුළුවන්. ඒ දෙකම නැති වෙනකොට මේ ඇති වෙන නිදිමත ගතිය භාවනා මධ්‍යස්ථාන ප්‍රසිද්ධ රෝගයක්. භාවනා මධ්‍යස්ථාන උගන්වන්නේ ඉඳගෙන බුදියන හැටි උගන්වන තැන් කියලා තමයි කියන්නේ. අඳන් කොට්ටමෙට නැදුව ඉඳගෙන බුදියන්න උගන්වන තැන්. තමයි හිටගෙන ඇවිදිනකොට බුදියන්නත් උගන්වනවා. බස්සල යනකොට තමයි හිටගෙන ඉන්න වෙන. එතකොට බුදියන්න පුළුවන්. උන්තර භාවනා කරපු එකනට ඔය කොට්ට පෙට්ට ඇඳ ඇතිලි මොකුත් ඕනේ නැහැ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන එක්ක බුදු යන්න පුළුවන් එක්ක බුදු වෙන්න පුළුවන්. දෙකටම එකම තැන. ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථාන විතර විවිධ ආකාරයෙන් බුදු වෙන අය දකින්න වෙන කොහයක්වත් ගියට හරියන්නේ. ඒගොම කාටවත් නිදිමත නැති රෝගයක් තියෙනවා නම් කො සිංහල චිත්‍රපටියක් බලන්න නැත්නම් භාවනා මධ්‍යස්ථානට යන්න. දෙකටම හොඳට නිඳ යනවා. ඒ මොකද හේතුව මෙතනදී යම් ප්‍රමාණයට රාග ద్వේෂ පොඩ්ඩක් අඩු වෙනවා. යෝගාවචරය ඒක දන්න යෝගාවචරය නිදිමත ආපු ගමන් කන බින්දක් ගහගෙන අඬනවා. එයා දන්නේ ඒකට මිනී කරලා කරලා කරලා මේ නිදිමතට අවදි වෙනවයි කියන එකක් බුදුහාමර උගන්වනවා. මේ නිදිමත ඇවිල්ලා තියෙන්නේ රාගේ සහ ద్వේෂේ නැතිවෙච්ච වෙලාවේ මට පුළුවන් ද ඒ හිත බුද්ධි විදින්න. ඒ හිත හැංගෙන්න දෙන්නේ නැතුව ඒ හිතට පැල්ලයන්ට දෙන්න නැතුව මෝන දෙන්න පුළුවන්ද කියලා බැලුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා. නිදිමතක් එනකොට දත එකක් උන්නේ නැහැ, බඩ එකක් කොමන්නේ නැහැ, සද්දයක් නැහැ, මොනම කරදරයක් නැති වෙලා තමයි නිදිමත එන්නේ. ඒක හොඳට තේරෙනවා. ඒ නිදිමත එන්නේ ඉස්සලා අනිකුත් බාහිර අජත්ත කෙලෙස් සංසිඳිලා. ඒක නිසා නිදිමතට කියන්නේ මහවරයි කියලා භාවනා පාරිභාෂිත શબ્දමාලාවේ මොකද අපි අමාරුවෙන් ලස්සනට නිර්මාණය කළ ගයක් හැදුවට පස්සේ ඒ ගෙදර ඔක්කොම ආඩිය කරුවට පස්සේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් කවුද ඇවිල්ලා මුළු ගේම කඩාගෙන යනවා. මහවරයි කියලා කියන්නේ නිදිමතට. ඒ නිසා නිින්දට අවදි වීම සඳහා අපි මේ විතක්කය කියන නැත්නම් අරමුණට හිත නැවත නැවත නැංවීමෙන් නිසා එකම අරමුණ තුන් හතර සැරයක් මෙනෙහි කිරීමෙන් මේක රත් කරලා තියාගන්න වීරිය ආධුනික යෝගාවචරයට පුදුමාකාර තොගයක් අවශ්‍යයි. ඒකට කියනවා ආරද්ධ විරිය කියලා. ටොංගණන් අවශ්‍යයි. එහෙම නැත්නම් අර මුල් මුල් ඒවා නැති වෙනකොට හිත නින්දර වැටෙනවා. ඊට පස්සේ තමයි උද්දච්ච කොක්කුච්ච කියන අතීතය ගැන සම්පාවීම සහ පශ්චාත්තාප වීම සහ අනාගත වෙන කම්පා වීම මේ කියන මේ දෙක එන්නේ. ඒ කියන්නේ වර්තමානයේ අපි රාග ద్వේෂ මොහ කියන මේ කෙලෙස් තුන දල වශයෙන් ලාවට වගේ දෙපෙණ තමා ගත්තොත් අතීත අනාගත දෙකට හිත දුවනවා. මොකද දැන් මේකේ අපි උපක්‍රම කරලා තියෙන්නේ. රාගය එනකොට කාමච්ඡන්දේනොට ඒකාග්‍රතාවය හරහා පොඩ්ඩක් යා එකම අරමුණට හිත පැවැත්වීම හරහා මෙච්චල් කරනවා. ද්වේෂය එනකොට අපි ප්‍රමෝදයක් ඇති කරගන්නවා. නුරුස්න ගතියක් එනකොට ප්‍රමෝදයක් ඇති කරනවා. නිදිමත එනකොට නිදිමතට ලෑස්තිලා යනවා. අවදි වෙලා ඉනවා. එතකොට හිත අතීතයට පශ්චාත්තාප වෙනවා. අනාගතය ගැන අලුත් සැලසුම් හදනවා. එතකොට Tamanට තීරුම් ගන්න පුළුවන් මේ විදියට මේ අතීත අනාගත දෙකට හිත නොයන්න නම් ඉරියව්වේ ඉඳුන් හිටුන් පහසුකම තියෙනවා. ඒ යෝගාවචරයට මම දැන් ඉඳගෙන ඉන්නේ. ඒ නිසා අතීතයට කියලා ගොඩාක් හිතවිලි දිගේ දඟලන වෙලාවේ එයාට මේ ආනාපානට යන්න ඕන කමක් නැත්තේ නෑ. එයාට පුළුවන් නම් නෑ මම ඉඳගෙන ඉන්නේ කියන එක දැනගන්න මේ ඉඳ ඉරියව්වේ පහසු ඒක ටික ඉඳුන් හිටුන් පහසුකම කියලා අතීතයට හිතට යන එකට තියෙන උත්තරේ ඉච්චරයි. අනාගත සැලසුම් හදනවා නම් කමන්නේ සැලසුම් හදපුදී එයා දැනගන්න ඕනේ අනාගත සැලසුම් සැදීම කියන්නේ නීවරණයක් නම් ප්‍රතිපක්ෂ ධර්මයක් නම් ඒකට ക്ഷേම භූමිය කොහෙද? ඒකට මං හිත නැත කරන්න ඕනේ කොහෙද කියලා දැනගන්න ඉරියව්ව තමයි. ඉතින් අතීත අනාගතයට දුවන හිතවිලි කවදාකවත් නතර කරන්න බෑ. ඉදුම් හිටුම් පහසුකම නොදී. මේකට කියනවා සුඛය කියලා. යම් වෙලාවක තමයි දන්නවනම් අතීතෙට ගියාට මම ඉඳගෙන ඉන්න ඉරියව මට සුවසේ මම ඉන්නවා. අනාගතයට ගියාට මගේ හිත මම සුවසේ ඉන්නවා මං එතෙන්ට ගන්නවා. නැවත නැවතත් ඉරියව්ව හඳුල්ලා දෙන එක දන්නවනම් ඒ කියන්නේ තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා. තමන්ගේ ඉරියව්ව තමයි මගේ හොඳම කල්යාණ මිත්‍යා කරගන්නවා නම් ඒ කිනාට තේරෙනවා අතීත අනාගතයට හිත දුවන්නේ මේක හොඳම කල්යාණ මිත්‍යා නුනොත් තමයි. මේකේ සුඛය නැති වුණොත් තමයි නිසා සුඛේ පාවිච්චි කරන හැටි තේරුම් ගන්න. ඊට පස්සේ විචිකිච්ඡා කියන සැකේ නැතිකරන්න තියෙන ਵਿਚාරය බලන අරමුණේ අරමුණු රස විඳීම. ඕජාව රස විඳීම. පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ, සටහන්, ආකාර, ගති, ස්වභාව භාව දකින්න දකින්න දකින්න අරමුණෙහිම ඒවා දකින්න දකින්න අස්පනා අපිට විශ්වාසයක් පහළ වෙනවා මිසක්කා බුද්ධ ආදී උත්තරමයන් කෙරේ ඇති සැකය ධර්මයේ සංඝයා කෙරේ අතීත අනාගත සැක කර කර ඉන්න දෙයක් නැහැ මේ පීඩි ගන්න වගේ ආස්වාද ප්‍රසවාස දෙකේ ਵਿਚාරය ඒකට මීමන්සා නෝන කියලා කියනවා එහෙම නැත්නම් ධම්ම විචේ කියලා කියනවා අරමුණ රස විඳින්න පුළුවන් එතකොට යම් වෙලාවකට යෝගාවචරයට මේ එකම අරමුණේ හිත පැවැත්වීම කියන ඒකාග්‍රතාවය ද්වේෂ නොකරනවයි කියලා කියන මේ භාවනාදී මතුවෙන මේ පුංචි පුංචි නුරුස්නා ගති වලට ප්‍රමෝදේ පහල කර ගැනීම නිදිමත එනකොට නැවත නැවත මෙනෙහි කිරීමෙන් සීතල වෙන්න දෙන තුමේක රත් කරන ගතිය ඉන්න ඉරියව්ව සාක්‍යර දීලා ඉන්න ඉරියව්ව දඩමීම කරගෙන අතීතේ අනාගතේ දුවන හිතවිලි වෙනුවට මේ වර්තමාන ඉන්න ඉරියව්ව ඉදිරිපත් කර ගැනීම ඒ වගේම සැකයක් එනවා වෙනුවට උරගාල බලන අරමුණ මෙනෙහි කරන අරමුණ සවිස්තරව බැලීම නැත්නම් අරමුණේ අරමුණු රස විඳීම මෙන්න මේ ಗುಣධර්ම පහ එනකොට ඊට ප්‍රතිපක්ෂ නීවරණ ධර්ම ක්‍රමයෙන් අයින් ඒ නීවර ධර්ම අයින් වෙනකොට මේ පහ පිළිබඳව පොඩි පොඩි අයිතිවාසිකම් යෝගාවදයට ලැබෙනවා අතීතයට නොනිනවාම නෙවෙයි. හැබැයි ඒක උඩ දන්නවා කරන්න තියෙන්නේ කරබල කරන්න එපා. වර්තමානයේ ඉන්න කයට හිත දාන්න. එච්චරයි. අනාගතයට නොනිනවාමත් නෙවෙයි. වික්ෂිප්ත නොවෙනවාමත් නෙවෙයි. ඒක තිබිච්චයි මම ඉන්න ඕන තැන දාන්න. නිදිමත නොනිනවාමත් නෙවෙයි. ඒක උඩ දන්නවා මම මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ කයට දරත වෙහෙස එපා වෙන ගති නොවෙනවාමත් නෙවෙයි. ඒක උඩ දන්නවා මේක හොඳම ලකුණක් තමයි මේ සතියේ තියෙන බව. මම මේකට ප්‍රමෝද වෙන්න ඕනේ. මම මේක තරුණ ප්‍රීතියක් ඇති කර ගන්න ඕන කියලා අර හැම එකටම අඩුව ගැඩුම ටික යෝගාවචර තේරුම් ගන්න. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පොතේ දැනුමින් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමෙන් নানা ක්‍රමවලට ලැබිලා අන්තිමට දවසකට එනවා යෝගාවචරයට මේ බාධක එකක්වත් නැති වෙනව නෙවෙයි. හැබැයි ඒන එකට මෙන්න මේකයි උත්තරේ. ඉතින් මෙන්න මේ తত্ত্বය Tamange වශ්‍යයට ගත්තට පස්සේ ප්‍රශ්න නැති එක නෙවෙයි දේ එනේන ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඕන කියලා මේක තේරුම් ගත්තට පස්සේ සියලුම ඒ නීවරණ ධර්ම ටික අයින් කරලා මේ ධානාංග වල සමවදිනවනම් අපිට කියන්න පුළුවන් සමත වශයෙන් අර්පණා වශයෙන් ධානයකට සමවැදුණා කියන්නේ සමවැදුණයි කියලා. එහෙම නැත්නම් විපස්සනා වශයෙන් අරමුණු කරදර තියෙනවා අරමුණට කරදර තියෙනවා. එනේන එකට මම කරන දේ මම දානවා. මම කරන්නේ ඒ දේ ඒ එතන එතන එතන එතන එක සකස් කරමින් සමබර කරමින් කම්බේ යවිදින කෙනෙක් වගේ සමවැදීමක් වෙන්නේ නැහැ. නමුත් කොයි එන කරදරයට වුණත් උත්තරේ යතේ තියෙනවා. එන දෙයට ලෑස්තිලා ඉන්නවා. එතකොට ඒ කිනාට ඉස්සරහින් තියාගත්ත අරමුණ කඹයක් වාගේ, ඒ දණ්ඩක් වාගේ, තනියේ දණ්ඩක් වාගේ එක එක පියවර පියවර තීතිය යන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඉතින් එතනදී ධානයකට සමවැදෙන්නේ නැති වුණාට එයා නීවරණ තියල්ල යටපත් කළ නැති වුණාට ඒ ඒ නීවරණයට මෙන්න මේ ධර්මේ පාවිච්චි කරන්න ඕනේ කියන එක අවබෝධය තියෙනවනම් එයා නීවරණ එnde ඉස්සෙල්ලම නීවරණ ජයගත්තා වගේ හැබැයි එතන එතන උපයාගත යුතු ක්ෂණ මාත්‍ර සමාධියක් ඇති කර ගන්නවා. ඒ ඇති කරන කෙනයි සමත සමාධියකට යන කෙනාගේ ඇති වෙනස සමත සමාධිකට ගිය කෙනා අරමුණේ নিমগ্ন වීමක් වෙනවා. එතකොට අරමුණ විසුතුරු කරලා පතුරු ගහලා බැලීමේ හැකියාවක් නැහැ. එතකොට යාට මේ අරමුණ වෙනස් වෙන සුළු එකක්ද අනිත්‍ය දුක්ඛ අනාත්තද රාග ద్వේෂ මොහ ඇති කරනද කියලා බලන්න බෑ අරමුණේ নিমগ্ন වෙලා මත් වීමක් වෙනවා. විපස්සනා කරන එක නා ඒ ඒ වෙලාවේදී අරමුණ ඉදිරිපත් කරගනිමින් බාධක ධර්මත් එක්කත් ඒව දුරු කරගනිමින් අරමුණේ විස්තර බලන්න. ලක්කන උපනිච්ඡාහනයක් කරනවා. අන්න එතකොට ඒ කෙනාට මේ බල මේ නීවරණ දුරුවන් කිරීම සඳහා ගත්ත අරමුණම බොහෝ වෙලා බලා ඉන්නකොට එnde එnde එnde එnde විපරිණාමයකටපත් වෙන බව විනාශ වෙන ධර්මයකටපත් වෙන බව ඒකත් දරතයක් බව මේ ඉදිරිපත් අමාරුවෙන් ඉදිරිපත් කරත අරමුණත් මල වාතයක් මේක මහා පච්චනීක මේක දරතයක් පරිලාහයක් හැබැයි එන්නේ එන්නේ ඉන්දික අඩුවෙමින් පවතිනවා. එතකොට නමුත් පේනවා මේවා මම කියාගන්න තු ඉන්න පුළුවන්. මේ මට්ටමට ගියාට පස්සේ ඉතින් අන්නේ මට්ටමට ගියාම පළවෙනි ධානයේදී ඉන්නකොට ඒ යෝගාවචරයා සමතේ හිටියත් මේ විතක්ක ਵਿਚාර දෙක අත අතේ දුරින් තියාගෙන තමයි පළවෙනි ධානයේ බුද්ධ විඳින්නේ. මොකද මේ තාම නීවරණ වල බලපෑමක් ආසන්නේ තියෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පළවෙනි ධ්‍යානයේ ඉඳලා අපි හිතුවොත් එයාට පැයක් විතර ධ්‍යාන වශී කරගන්න පුළුවන් නම් එයාට තේන විනාඩි 45ක් විතර ගියාට පස්සේ රණ්ඩු කර කර රණ්ඩු කර තමයි ධ්‍යානේ පවත්වන්න වෙන්නේ. අර නීවරණ බලපෑම ඉන්න පටන් ගන්නවා. හැබැයි අර ආයුධ ශක්තිමත් නිසා ඉක්මනට පහර වදිනවා සතුර වැටෙනවා. නමුත් සතුර ලැජ්ජ නැතුව ආය ආය මතුවෙනවා. එතකොට තේරෙනවා මේ අන්තිම විනාඩි 15 ආයාසයෙන් තමයි ධ්‍යානේ නඩත්තු කරන්න ඕනේ. ඒක එමින් යමින් තියෙන්නේ. ඒකට හේතුව මොකද? මේ අරමුණට හිත නැංවීමේ විතක්කය අරමුණටම නෙවෙයි නම් වන්නේ සමහරට කාම අරමුණටත් නංගන. ද්වේෂ අරමුණටත් නංගන. විතක්කේ පොඩ්ඩක් චීවානාහන ගතියට එනවා. එතකොට මේ යෝගාවචරයා මේ Taman ඇති කරගත්ත මේ අරමුණ ගැන නෙවෙයි දැන් මේ කල්පනා කරන ධ්‍යාන සුඛය ගැන බැලුවොත් මුලදි මුලදි සමාධිනකොටම චීස් කෑල්ලක් වගේ හොඳ ලස්සන ධානය පිරලා ඉන්න පුළුවන්. පහු වෙනකොට පහු වෙනට ඒක ටිකක් පහු පහු වෙනකොට කොහො කොහො වෙන්න වගේ විතක්කේ දඟලන ගතිය ආවට පස්සේ ඒ පොතේ සඳහන් මුල් ධර්මානුකූල බැලුවොත් ඒකට කියන්නේ පංචක ණය ක්‍රමයට මේ ධාන විස්තර කරනවායි කියලා මේ විතක්කය නැති විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත වෙනම தත්වයක් තියනවාද කියලා විතක්කය පිටු දැකලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දිවිනි ධානයක් ඉල්ලා හිටව අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා ඒකට පළවෙනි ධ්‍යානෙ නැගිටලා වෙනම භාවනා කරන්න ඕනේ. භාවනා කරන ගමන් පළවෙනි ධ්‍යානෙ තියෙන මේ විතක්කයේ මේ නොබිනා ගතිය අත්දකින්න ඕනේ. අත්දකට පස්සේ යාට ඒක නැතුව ඉතුරු ටික සහිත ඉතුරු ධ්‍යානාංග හතර සහිත ධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කළොත් ඒ පංචක ණය ක්‍රමයට තියෙන හිතක් නම් එයාට විතක්කයේ බලපෑම අඩු ඉබේම හිත පිහිටන ගතිය. වෙහසක් කරන්නේ නැතුව අනායාසයෙන් මේ හිත අරමුණට යන ගතියක් සහිතව දෙවෙනි ධ්‍යානයට යනවා. ඒතෙන්ට ගියාට පස්සේ අරමුණු රස විඳින්න පුළුවන් ඒක සඳහා විඳින්න නැතුව ඒකට යොමු කරන්නේ නැතුව ප්‍රයෝග කරන්නේ නැතුව ප්‍රයත්න කරන්නේ නැතුව ඒක විපස්සනා කරන කෙනාට තේරෙනවා අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මූල කර්මස්ථානයේ නැත්තම් අපි කිව්වොත් ආනාපානිය ලබා ගැනීම සඳහා මෙනෙහි කරමින් මෙහෙවමින් කරගෙන කරගෙන ගිහිල්ලා මූල කර්මස්ථානත් එක්ක යම් හාදකමක් ඇති වුණාට පස්සේ වශී භාවයක් ඇති වුණාට පස්සේ සිද්ධි කරගත්තට පස්සේ හිත මෙනෙහි කිරීමකින් තොරව නැත්නම් වෙන වචනකින් කියනවා ආයාසයෙන් තොරව අරමුණට යන ගතියක් එනවා. ආනෙ තෙන්දි අපිට දැනගන්න පුළුවන් අරමුණේ ඉන්න බවට බුද්ධියක් තියෙනවා. අරමුණු රසයේ වැටෙනවා මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ මෙතන කොතනද යනකම් මෙනෙහි කරන්න ඕනේද කොතනදී මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද කියන එක නිවන් දකින්නට වැඩි අමාරුයි කියලා දෙනවා. ඒක පිළිබඳව භාවනා ලෝකේ විශාල ඇහිදල් තියෙනවා. කාටවත් තේරෙන්නේ ඒ යෝගාවචරය කරලා කරලා කරලා හරියට වාහනයක් එලවන මිනිහා දැන් මං යන්නේ ෆස්ට් ගියර් එකේ දැන් හොඳයි සෙකන්ඩ් එකට දාන්න කියලා ටෙක්නිකල් රයිටින් පොත්වල නැහැ. ඉංජිනේර කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කන්දක යනවනම් පල්ලමක බහිනවනම් ලෝඩ් එක කොච්චරද කියලා දන්නවනම් ඩ්‍රයිවර් දැනගන්න ඕනේ දැන් මම ෆස්ට් එකේ ගියොත් පෙට්‍රල් පිච්චෙනවා. දුවන ගාන අඩුයි දැවෙන පෙට්‍රල් වලට ඒ නිසා දැන් මේ Java දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියන එක කාටවත් කියලා දෙන්න බෑ. ඒ නිසා මේ අවිතක්ක ਵਿਚාරමත්ෝ සමාධි කියන එකේ මෙනෙහි නොකර ආයාස නොකර දැන් මේකට යන්න දෙන්න ඕනේ කියන එක මේ මූලධර්මවාදියාට කවදාකවත් තේරෙන්නේ ඒක අනවශ්‍ය වෙලාවෙත් මෙනෙහි කරනවා. මේ සදාචාරවාදියාට තේරෙන්නේත් නැහැ. ඒක නිසා මේ සතිග්ගේ හැව මෙතෙක්කල් වැඩ ගන්න ඕන ඊට පස්සේ ඒව හලන්න ඕනේ කියලා එකක් තියෙනවනේ. එහෙම නැතු මේ හැව ආයෙත් උපාධි කෝට්ටයක් වගේ කරේ දාගෙන ගියොත් මොකද වෙන්නේ? අපිට වෙලා තියෙන්නේ මේ මේ ගීගියා තාන්න කොටවත් ඔය හැව හලන්න බෑනේ. ඒත් ඇවිල්ලා නමට පිටිපස්සෙන් දාගන්නවා අකුරු දෙක තුනක්. තිරුණාව කඩසු BSc කියලා ඒ දවස්වල චිත්‍රපටි බලන ගියාම හැම රසායනික සහය තිරුණාව කඩසු BSc. උගේ නම නැත්තත් BSc තියෙනවා. ඒ නිසා මේක හලන්න පුළුවන්කම මේකේ වැඩ ඉවරයි. ඒක හලපන් මිලෝ යකෙකුට මොනම තාරිකවත් විස්තර කරලා දෙන්න. ඒ මොකද මෙතෙන් නිකන් උදව් කරපු විතක්කනේ අනේ සවුතු එහෙම අහලා දාලා හරියක අතර මෙතන දාලා යන්න හොඳ නැහැ කියලා ඒකත් කරේ තියනන බුදුහාමරෝ දාන කරනවා ඒගොඩට යන්න පහුරක් හදාගත්ත එක. ඒගොඩට ගියාට පස්සේ ඔය පහුරත් කරේ තියන යනවා නම් පහුරට නම්බුවක් කියලා. අමනේක්නේ එක්ක වතුරේ පහ කරපන් නැත්නම් උඩ දාලා බලයන්. කාටවත් තේරෙන්නේ ඒ කමඨාන් සුද්ධ කරන මෙතෙන්ද තමයි අපි ඔය ගෙනියලා බලන්නේ මේ යෝගාවචරයට තේරෙනවද මෙනෙහි කිරීම මේ වෙලාවේ කරන්න ඕනේ. ඒක හැලියකට එන වෙලාවක් එනවා. යා නිකන් කුප්පියෙන් ගැලවිලා gediye වැටෙනවනේ. ඉදෙනකොට අන්න ඒ වගේ හැලෙන වෙලාවට සංවේදී නැත්තම් ඒ යෝගාචරය අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න ගියාම මේ දත්තඬු පුට්ටු වෙනවා. මේ පිටිපස්සේ මස් පිටු තද වෙනවා. ඔළුව දෙපැත්තෙන් අං එන්න වගේ කැරකෙන්න පටන් ගන්නවා. මහා විශාල වායෝ ධාතුවේ විශාල පෙරලි වගේක් කරනවා. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. රැයටත් නිින්ද යන්නේ අවුල් වෙන්න පටන් ගන්නවා. මොකද මර අනවශ්‍ය වෙලාවේදී මේ විතක්කේ කරලා. ඒ නිසා යෝගාවචරය සමාධිය ඇති කරාට එහෙම නැත්නම් සතිය ඇති කරාට විතක්කේ පාවිච්චි කරාට පළවෙනි මට්ටමේ සවිතක්කං සවිචාරෝ සමාධි. දෙවෙනි එක අවිතක්කෝ ਵਿਚාරමත්ෝ සමාධි. අරමුණදී හොඳට බලාගෙන ඉන්න මෙනෙහි කරන්න ඕනේ මේක මම දන්නේ මම ඔය කමඨාන් සුද්ධ කරන පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස්වල අහගෙන ඉන්නවා. මේක ස්ටාර්ට් කරපු යන්ත්‍රයක් වශයෙන් අර මෙනෙහි කිරීම පටලව ගන්න එක නැත්නම් අමෝරල අල්ල ගන්න එක මේ කවදාකවත් අබෞද්ධයට වෙන්නේ නැහැ. මේ සම්ප්‍රදාන කුල බෞද්ධයාගේ තියෙන අමනකමක්. කියලා දිච්ච ගමන් ඒක බදලා අල්ලන්නේ. දැන් ওই මුස්ලිම් මිනිස්සු කරේ කතෝලික මිනිස්සු කරේ ආවොත් කිව්වොත් අරමුණ අහුවෙලා නැත්තම් අරමුණ මෙනෙහි කරලා ලං කරගන්න ලං වුණාට පස්සේ මෙනෙහි කරන්න ඕනේ නැහැ කියලා එයාට හොඳට තේරෙනවා. මොකද ඒක පාවිච්චි කරන්න ප්‍රයෝජන සලකලා විතරයි. අපේ කට්ටිය හිතනවා මෙනෙහි කරන තරමට බින්ජීත වෙයි කියලා. ඉතින් ලොකු සුරේකුත් තරම් වෙනවා වැඩියෙන් පිපුරව ගන්න ඉතින් මෙනෙහි කරන. ඉතින් මෙනෙහි කරන මෙනෙහි කරන්න කරන්න ඉසේකක්. මෙනෙහි කරන්න කරන්න මේ එක එක තැන්වල මස්පිඩු අම්බරවල හිටිනවා. දඬු දඬු කඳේ ගැහුවා වගේ. ඉතින් හරි අමාරුයි මේ සවිතක්ක සවිචාර සමාධියේ ඉඳලා අවිතක්කෝ ਵਿਚාරමත්ෝ සමාධි කියන තැනට මේක හැලෙන තැන තේරුම් ගන්නවා කියන එක ඒක සාමාන්‍යයෙන් විපස්සනා කරන කෙනෙකුට කියනවනම් ආස්වාස් ප්‍රසවාස දෙක වින් වින් වශයෙන් වැටෙන තාක්කල් හොඳට මෙනෙහි කරපො කෙනාට ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුමයි ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි නැත්නම් ආශ්වාසයේ කොටයි ප්‍රශ්වාසයේ දිගයි මේක නාසිකාග්‍රේ වැටෙන්නේ මට උඩුතොලේ වැටෙන්නේ කියලා ඔක්කොම විස්තර බලන යනකොට ඒ යෝගාවචරය හොඳට කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් මෙහෙම අරමුණට නැවත නැවත දිගට දිගට මෙනෙහි කරනකොට යෝගාවචරය දැනගත්තත් නැතත් අරමුණ සහ හිත අතර තියෙන පරතරය අඩු වෙලා අරමුණට සමීප වෙන්න පටන් ගන්නවා හිතේ සමීප වේගන එනකොට ලකුණු කීපයක් පෙන්නනවා ආස්වාද ප්‍රස්වාස දෙක අතර වෙනස නොදැනෙන්න පටන් ගන්නවා. අරමුණ සියුම් වෙන්න පටන් ගන්නවා. ඉබේම ඒකටම හිත යන ගතියක් එනවා. එතකොට මේ යෝගාවචරයා දන්නවනම් පරිශීලනයක් කරලා බලන්න මේ වෙලාවේ මෙනෙහි නොකර එහෙම යන්න දුන්නොත් එතකොට අර තැම්පත් වෙන ගතිය හොඳට තැම්පත් වෙනවා. නමුත් මෙතන මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර තැම්පත් වෙන හිත ආයෙ අවිස්සෙනවා. ආය කාල් ගෑවෙනවා. ඈදී දිගට බොරදී එක් වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ඉතින් ඊට පස්සේ භවනා අලුත් වෙනවා. ඒ නිසා කොච්චරක් දුරට යනකම් බබාට නැලවිලි කවි කියන්න ඕනද කොතෙන්දි බබාගේ නැලවිලි කව නැත කරන්න ඕනද කියලා බබාගෙන් අහන තරම් අම්මා අමන නම් ඉතින් කොහෙද බබා උදියන්නේ? ඒ බබා නැලවෙනවා දකින්නකොට ඉතින් අඩු කරන්න දැනගන්න නැලවිලි කවි අඩු කරලා එහෙම බබාට බුදියන්න දෙන්න. මේකේ අර විතක්ක ਵਿਚාර දෙක අමෝරගෙන ගත්තට පස්සේ බබා නිින්ද ගියත් උඹ බුදිය ගන්නේ මම නම් නැලවිලි කවි නැතර කරන්නේ නැහැ කියලා අම්මලා ඉන්නේ. ඉතින් ඒක බුදුහාමරගෙන් අහන්න යන්න එපා. බුදුහාමරන්ට ඕම ලංකර කර කියලා දෙන්න වෙලාවක් නැහැ. මේ සාරිපුත්‍ර සාන්ති කියනවා ධ්‍යාන જાති තුනක් තියෙනවා. පළවෙනි එකේ ඔක්කොම උපකරණ ටික පාවිච්චි කරනවා. විතක්ක ਵਿਚාර බීති සුඛ ඒකග්ගතා. දෙවෙනි එකට යනකොට සමහරක් උපකරණ පාවිච්චි වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන් විතක්කේ. එතකොට ਵਿਚාරය තියෙනවා. තාම මෙනෙහි නොකරට මේ ආස්වාසය ගෙවෙනකොන මේ ප්‍රස්වාසය ගෙවෙනකොන කියලා තේරෙනවා. තව වෙලාවකට එනවා අවිතක්ක අවිචාරෝ සමාධි ආස්වාද ප්‍රසාද දෙකේ වෙන් කිරීමේ විචාර බුද්ධියක් නැතුව යනවා. ආස්වාද ප්‍රසාද දෙකම සම වෙනවා. එතකොට යෝගාවචර හිතොත් මේ සතිය කැඩුනා. එක්ක අරමුණ නැති වුණා. ඉතින් යෝගාවචර කරන්නේ හයියෙන් ආය හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් පහන වැරදුනා කියලා සලුවක සාදාලා නැගිටලා යන්න පටන් ගන්නවා. එහෙම නැත්තම් නිින්දට වැටෙනවා. ඉතින් සාමයේ මෙනෙහි කළ යුතු අවස්ථාව, මෙනෙහි නොකර අරමුණ දිස බැලිය අවස්ථාව, මෙනෙහි කරත් බැලුවත් අරමුණ නොපෙනෙන අවස්ථාව කියලා අපිට සාමාන්‍යයෙන් ගැමි වචනින් මේක කියන්න පුළුවන්. මෙන්න මේ තුන දැන් අපි ඉන්නේ භාවනා දෙවෙනි දවසේනේ. දැන් හෙට අනිද්දා වෙනකොට දක්ෂ යෝගාවචරයට එක විනාඩි දෙකෙන් තුනෙන් එන්න පටන් ගන්නවා. අරමුණ එනවා දැන් පේනවා ආස්වාද ප්‍රසවාස පේනවා. මේ බලාන ඉන්නකොටම ආස්වාද ප්‍රසවාසයේ දෙක වෙනස නොදනියනවා ඊපස්සේ ආස්වාද ප්‍රසවාසයෙන් නොදනියනවා. ඒ මොකද අපි අර දිගටම පරියංක සක්මා තම සක්මන් පරියංක සක්මන් කරන ඒ වාතාවරණයේ ඉන්න නිසා. නමුත් ගෙදර ගියාට පස්සේ අපි ආයෙසරයක් මේ මට්ටමට යන්න විනාඩි 35 40 භාවනා කරන්න. ඒ අර පරිසරයෙන් අපිට ලැබෙන සහයෝගය. ඉතින් මේක යෝගාවචරයට දල වශයෙන් කියනවනම් මේ වගේ පිරිසක් දිහා බලලා කීත හැකි අපි හිතනවට වැඩිය ශීඝ්‍රයි භාවනා වැඩ කරනවා. අපි අදහන් නැති තරම් ශීඝ්‍රයි. නමුත් අපි ඒකට අත්කුල් හෙලනවා, අවුණු වතුරක් කරනවා, නපුරුකම් කරනවා, අරියාදුකම් කරනවා. ඒ අරියාදුකම් කරන්නේ කමඨාන සුද්ධ වෙලා නැති නිසා. ඉතින් ඒකෙදි මෙහිමයි මේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය කමඨාන සුද්ධ වෙලා නැත්නම් ලකුණු 100 100ම කැපෙන්න ඕනේ ගුරුවරයාගේ කියලා. ඒක කියලා දෙන එක තමයි මේ බණ කියනවායි කියලා කියන්නේ. නමුත් කිව්වට කලේ මුණින් නමලා තියනවනම් වතුර වැක්කිරුවට වැඩන්නේ ඒ මට්ටමට දැනුම ඇවිල්ලා ඒ ප්‍රශ්නට ඇවිල්ලා ඒකට අහන සුළු කණක් ඇතුව ඉන්නවනම් ධර්මයේ කිසිම අඩුවක් නැහැ. ඒක සම්පූර්ණ පූර්ණ ආහාර වේලක් මේකේ තියෙනවා. නම් හුඟ දෙනෙක් බණ කියනකොට බුදි. ඉතින් කොහො මොන කරන්නද? ඒ වුණත් අපේ ලොකු සාංශලියලා තියෙනවා සිය සැරයක් කියමු. සිය සැරයක් කියම මේකට ලෝභ කරන්න එපා. මේක නොදී ඉන්න එපා. මෙතේ කාවේ සාසන ওই ක්‍රමයට 101ටත් ඔය ඔය ඔය තකතිරෝ මෝඩකම් කරන්න පුළුවන්. ඒත් 102ටත් කියපන්. 102කටත් අගතිරුකම් කරන්න පුළුවන්. ඒත් කියපන් ওই භයානක ලෙඩ පවා වහා සුව වෙන වෙලාවක් තියෙනවායි කියලා යටි ලියලා තියෙනවා. මතක තියාගන්න ඕනේ 2600ම මේ කතාව ආවේ පොත්වල නෙවෙයි. පොතේ තියෙන වාක්‍ය. නමුත් මේ විතක්ක කළ යුතු අවස්ථාව විතක්කේ නතර කළ යුතු අවස්ථාව නැත්නම් විතක්කේ හැලෙන වෙලාව කියලා එකක් තියෙනවා. අන්න ඒ වෙලාව හැලෙන්න දෙන එක. ඊට පස්සේ විචාර බුද්ධියට දෙකම දැන් ආසස් ප්‍රසස් ගත්තා. බිම්බීම හැකිලිම ගත්තා. වම දකුණ ගත්තත් මේක පළු දෙකක සංසන්දනයක් නෙමේ ප්‍රධාන කර්මුනේ යන්නේ. මේ දෙක අතර වෙනස නොදෙනී යෑම විචාර බුද්ධිය වෙන්කොට දැනගන්න බැරි තත්ත්වයටපත් වෙන එක නැත්නම් පොදු ලකුණ මතුවීම භාවනාවේදී සිදු වෙනකොට එකට අනුග්‍රහ කරන්න නම් එසේ මෙසේ සුතමේ ඥානයක් තිබිලා බලන්න. බුදුමාකාර දැනුමක් තියෙන්න ඕනේ. මෙතෙන් භාවනාව ආවට පස්සේ යන්න දෙන්න. එයා දැන් දන්නවා යන්න ඕන ක්‍රම මේක පහුරු ගහන්න එපා. බබා නින්ද ගියාට පස්සේ බබාගෙන් නැගිටලා අහන්න එපා. ඔයා බුදීට කියන්න මට නැලිවිලි කවි නතර කරන්න ඕනේ කියලා බුදියා ගන්නයි කියලා කියන්න වැඩක් නැහැ නේ. බබාට ඒක තේරෙන්නේ නැහැ. අම්මා දැනගන්න ඕනේ දැන් මේ නැලවිලා. ඒක දන්නේ නැත්තම් ඒකෙදි දෝෂේ එන්නේ ගුරුවරයාට කියලා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා. ඒක බොහෝම ලෙන්ගතු වචනයක්. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලා එකම දේ මේ මේ මුල් ටික ලක්ෂ වාරයක් කියනවා. මේකට කියනවා බණ කියනවා වගේ කියලා. දැන් ඩෝප් වෙලා වගේ. එකම කියන. මොකද හේතුව මේ 100කට අමාරට කියනකොට එක්කිනුට දෙන විතරයි තට්ටු වෙන්නේ. අනික කන්ටට කියන මොනවද අපෝ ඔච්චර ඉගෙන ගන්න ඕන දොයිට් වැඩි ලේසින ගෙදර ගිහලා රැයට කාලා බුදියා ගන්න එක හරි ලාභයි අපා මෙහිම පුළුවන් ද භාවනා කරන්න කියලා මේ භාවනාවේදී ওই වැඩිපුර විස්තර ඕනේ නැහැ අපිට පුළුවන් නම් ජාතක කතාවක් කියන්නකෝ හොඳට ගොරෝගොර බණ අහන බුදියා ගතයි මේකේ නෑ මේකේ තියෙන්නේ භෞතික විද්‍යා පාඩමක් අවසර විනාඩි 35ක් විතර යන හරියටම කියලා දෙනවා මේ සෝඩියම් වලින් මේව වෙන් කරන හැටි හීලියම් වලින් හයිඩ්‍රජන් වෙන් කරන හැටි හීලියම් වල ලක්ෂණ වර්ගයක් තියෙනවා හයිඩ්‍රජන් ලක්ෂණ වර්ගයක් තියෙනවා ඒක ආවර්ත වර්ගය දෙකොනේ ලියලා තියෙනවා ඉතින් මේක හදාරන්න ඕනේ අණුක බාරය විශිෂ්ට ගුරුත්ව ඔක්කොම ඉගෙනගෙන ඉගෙන ගිහලා මේක කඩලා බැලුවට පස්සේ ඒකෙත් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මේකෙත් තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඊට පස්සේ ඉතන නෑ නෑ නෑ කොච්චර කරුවක් ඉතින් හයිඩ්‍රජන් අණු විසින ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන හයිඩ්‍රජන් කියලා නම ගහලා ඇති ප්‍රෝටෝන වල තියෙන මේ හීලියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගහලා ඇති කියලා. ඒක පොඩ්ඩක් හොයලා බැලුවොත් මේ යුව අතර જાතියක් වර්ගයක් නෑ. ඔක්කොම හැදලා තියෙන එකම ශක්තිය. ඒ නිසා ඉස්සල්ලා ඇතින් බලනකොට දෙක අතර හොඳටම වෙනසක් තියෙන එක නෑ කියලා බෑ භෞතික විද්‍යාව පටන් ගන්න. රසායන විද්‍යාව පටන් ගන්නත් බෑ. නමුත් මේක කඩාන කඩාන බුද්ධජානසයේ මේ විභජ්‍ය වාදය හරහා යනකොට වෙන්නේ මොකද්ද? මේ සියල්ලම හතකන තියෙන එකම ශක්තියකයි. මේ විපරිණාමය මේකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා මුලත් එක්ක අරමුණු දැකීම මේක තමයි යෝ ධර්මයේ තියෙන ගම්බීරම කොටස පටිච්චසමුපාදයේ සාපේක්ෂතාවය එකකින් නිසා එකකටපත් වෙන ගතිය ඉතින් මේක ගොඩාක් ගැඹුරු සූත්‍ර මාර්ගේ විස්තර කරාට යෝග ජීවිතය ඊටාම පටන් ගන්නකොටම මගේ තියෙන අභියෝගයක්. ගොඩ දෙනෙක් කවදාකවත් හිතන්නේ යෝගාචරය කියන්නේ භාවනා වැරදිලයි කියලා. එහෙම නැත්නම් භාවනා පටලවිලයි කියලා. ඒකට හේතුව මේ Tamanට ඇති වෙන දේ හෙලි කරන්න දන්නේ නැති. මේකයි වෙන්නේ කියලා මූලධර්ම සාහිත්‍ය හෝ සුතමේ ඥානය ඇතුව හෝ වෙන්නේ මේ දෙයි කියලා කියා ගන්න බැරි මේ තියෙන ඔලොමොටලක. අපේ හිතේ තියෙන ඇටුවම් බහගත්ත අදහස් අපේ හිතේ තියාගෙන එනවා අපි එනකොට මේක හරි මේක වැරදි කියලා සියල්ලම බොරු. සරුවචනසේ පැහැදිලිවම කියනවා යම් කිසි සත්‍යයක් මේ ලෝකේ තියෙනවා නම් ආර්යයන් වහන්සේට හොඳටම ප්‍රසිද්ධ පෘථජ්ජනයට ඒක පේන්නෙම නැහැ. පෘථජ්ජනයට පේනවා නම් යම් කිසි දෙයක් ඉතාම සත්‍යයි, ස්ථිරයි, සුඛයි, සුබයි කියලා එහෙම දෙයක් ආර්ය ලෝකයේ ඇත්තේම නැහැ. ඉතින් මේ ඔළුවෙන් හිටගත්ත ලෝකයේ මෙතන තමයි කමඨාර සුද්ධ වෙන්න ඕන තැන. මෙතන තමයි භාවයේ තබ්බ භාවිතා කළ යුත්තේ මේක සමත ක්‍රමයට ගියත් විපස්සනා ක්‍රමයට ගියත් මෙතනදී යෝගාවචරයක් අඹරලා කෝවේ දාලා උණු කරලා අලුතෙන් හදනවා. ඒ සාහන මිතිකාරින්ද සදාචාරවාදීන්ද මූලධර්මවාදීන්ද කිට්ටුවට යන්න බෑ. කිට්ටු කරන්න බෑ. මේකට විශාල විප්ලවීය හැඟීමකින් භාවනා කරන්න ඕනේ. ඒ වගේම අලුත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. භාවනාදි සිදුවෙන සියල්ලම දෝත් පුතුන් දීලා බාර ගන්න. කවදාවත් භාවනා වෙන එක සැකකරන්න යන්නත් එපා. සැකකරන්න අපිට අයිතියක් නැහැ. ඒක වෙන දේ. හිතාමතා කරන හැම දෙයක්ම කක්කා. භාවනාදී උනත් වෙන වෙලාවදී. අපි භාවනාවේදී කරන්නේ විතක්ක ਵਿਚාර දෙක නම් හිතාමතා තමයි කරන්නේ. අපි එකෙන් වැඩගත්ත ගමන් ඒක නැතුව වෙන්න මට මතකයි මම එක දවසක් ඒ වගේ ධර්ම දේශනාවක් කළා මේ යටියන්තුට ඉකල යනකොට මට වෙලා තිබුණේ ඉවරච්ච ගමම පිටත් වෙලා ගියා එතකොට කවුරු අත උස්සලා ප්‍රශ්නයක් අහලා තිනවා මට ඒක දැනගත්තේ නෑ ඒ කෙනා ගිහලා අහලා තිනවා මොකක්ද අහන්න හදන්නේ කියලා හරි ධම්මජීව හාමුදුරුව කියනවා දැන් භාවනා කරනකොට මිනිහි නොකර මේ අරමුණ දැනෙනවා අපස්සේ අරමුණ වෙනස තේරෙන්නේ නැති එකක් මේ පරියන්කෙද්දී මේ කොහොමද මේක ධක්මනේදී වැටෙන්නේ කියලා මට ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඉතින් ඊට පස්සේ ඉතින් මට සිද්ධ වුණා මේ ප්‍රශ්නෙත් මගෙන්ම දාලා උත්තරෙත් මගෙන්ම දාලා කියන්න. නිසා සක්මන් භාවනාවට අපි මේ සවිතක්කං සවිචාරෝ සමාධි, අවිචාරෝ විතක්කමත්ත සමාධි, අවිචාරෝ අවිත අවිත අවිතක්කෝ අවිචාරෝ සමාධි කියන එක සක්මන්ට ගියාට පස්සේ අපි තබන දබන පියවරේ මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරමින් තමයි සක්මන් කරන්නේ. මෙනෙහි කරන හැම වෙලාවෙදීම කකුල දිහා බලන්නේ නැතුව තමයි දැනගන්න වම තියෙනකොට වමයි දකුණ නෙවෙයි කියන විචාර බුද්ධිය වැඩ කරනවාද කියලා. දකුණ තියෙනකොට මේ දකුණමයි වම නෙවෙයි කියන මෙනෙහි කිරීම නම් හරි. දකුණ දර දකුණ මෙනෙහි කරා. ඒතර මේ දකුණ බව දන්නේ කොහොමද? වමෙන් එන සංඥාවේ දකුණේ සංඥාව සමානද? එහෙම නැත්නම් මේ දෙක වෙන් කර දැනීමේ විචාර බුද්ධිය විමර්ශන නුවණ වැඩද? ඒකට ආස්වාද ප්‍රසවාස දෙක වගේ ලොකු වෙනසක් දකින්න හම්බ වෙන්නේ නැහැ වම දකුණ. නමුත් මේ විචාර බුද්ධිය මෙහෙवला තියෙනවා. ඒක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා හුඟක් වෙලා ගියාට පස්සේ මේ දෙකින් එක කකුලක් තමයි යවිදිනේ අනික කකුල රොට්ටි කකුල සොත්ටි කකුල කාගෙද. අපි වම දකුණ වැඩ කරනකොට දකුණෙන් තමයි වැඩ කරන්නේ දකුණත් දකුණත් කාර්යය. වමෙන් වැඩ කරන එක නම් මම නේ රසාව කකුල. අභියෝගේ එනකොටම ඒ වැඩ කරන අත විතරයි ඉස්සරහට යන්නේ. අනික අත එයාට අර අතට වැඩිය කොටයි, මස්පිඩු අඩුයි, කළු පාටයි. මේ වගේ වෙනසක් හැම කෙනාගම තියෙනවා. ඉතින් අපි කොච්චර ඇවිද්දත් භාවනාවකින්තරෝ අපි දන්නේ මේ අපි මේ කුරේ ගෙවිලා වගේ වාගෙට ගොනා යන්නේ අඩපාණිට කියලා බලන්නේ ඉක්නට විතරයි වෙන්නේ. හැම එකම නොණ්ඩියා. බුදුහාමුදුර විතරයි සුපචිත්ත පාද සහිතව සමතලව ඇවිද්දේ පොළවේ. අනිත් ළඟ අපේ කෙලෙස් ඔක්කොම තියෙන තියෙන පියෝරේ පේන එක තමයි මාගන්දියා කිව්වේ මේ මනුස්සයාට දුව දෙන්න තියෙනවා නම් ෂෝක් කියලා. බුදුහාමරගේ පියවර ලකුණු දැකපු ගමන් කිව්වා නියම පර්ෆෙක්ට් මනුස්සයා හම්බුණා මගේ දුවට. මොකද මේ පියවර ලකුණ කෙලස් නැහැ. අපි හැමතැනම දෙනොත් ඒක බලන සුළු ගියේ නැත්තම් අපිට පේන්නේ නැහැ. එහෙම උඟාක් වෙලා ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ. ඒක විශේෂයෙන් තේරෙනවා ශක්මමලුවෙන් පිට වෙලා කන්දක් නගින්න යනකොට ඈත තියා කන්දකට අපි සූදානම් වෙනකොට අපි ක්‍රියාකාරී කකුල තමයි ඉස්සරහට යන්නේ. අපි හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක පනින්න හදනවනම් ඒ කල්ැතුව ලැහැත්ති කරලා මොකද තුම්පිම්ම කියලා කියන්නේ හරියටම ඒ ශක්තිමත් කකුල තේ තමයි පනින්නේ. ඒව දැක ගන්නාසුළු විදිහට යනවනේ ඒකට අපි කියන ਵਿਚාරය කිය. ඉතින් ඒ විදිහට හොඳට බලන ගියාට පස්සේ ඒ යෝගාවචරගේ හිත යම් වෙලාවකට හිතනද පිට යෑම අඩු වෙලා අරමුණේම නැත්තම් සක්මනේම නැත්තම් වම දකුණේම හිටියට පස්සේ යාට තේරෙන්න පටන් අර ගන්නවා මේකට මෙහෙවීමකින් තොරව ඒකට අපි පාවිච්චි කරන වචන තමයි අනායාසයෙන් සක්මන වෙන්න පටන් ගන්නවා. එතකොට gediya පිටින්ම තේරෙන්නේ. මේ වම දකුණ මොකුත් නැහැ. මුළු ශරීරයම gediya පිටින්ම තේරෙනවා ඇවිදිනවා. මම ඉඳගෙන නෙවෙන බව හැම වෙලාවෙම මම හිතගෙන නෙවෙන බව හැම වෙලාවෙම දන්නවා. මම නිදාගන්න වෙන බව හැම වෙලාවෙම දන්නවා. එතකොට යා මේ සක්මනේ ඉන්න බවේ ආනිසස්ස බුද්ධි විදින්නේ ඉරියව්වේ. මේ වම මේ දකුණ මේ මුල මේ මැද මේ අග එතෙන්ද එන්න බැඳපු ඉනිමන් ටිකක් විතරයි. මුළු gediy පිටින්ම ඇවිදිනකොට එහෙම නැත්නම් මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නකොට යාට තේරෙනවා මෙනෙහි කරන්න ගියොත් මේ එකලස කැඩෙනවා. මේ gediyටම යන්න දෙන්න. මේ වම දකුණ සංසන්දනය කරන්න ගියොත් අර ගත්ත එකලස කැඩෙනවා. දැන් මම දන්නවා ඇවිදිනවා. මම ඉඳගෙන නෙවෙයි. අන්නේ විදිහට මේ සක්මනේ තියෙන අනායාස කර අවස්ථාවක් නිදැල්ල සක්මන වෙන්න හදනවා. අනේ මේ වෙලාවේදී තමයි ඇත්තටම භාවනාව පටන් ගන්න. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක යන්ත්‍රය ස්ටාර්ට් කරගන්නකම් අපිට අවශ්‍යයි. ස්ටාර්ට් වුණාට පස්සේ වයින් කරන්න. ඒක අයින් කරන්න දන්නේ නැත්නම් දුවන යන්ත්‍රය ආයෙ ස්ටාර්ට් කරන්න හදන කෙනෙක් වගේ මහා අවුලකටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ භාවේ තබ්බ එහෙම නැත්නම් භාවනා කළා සතිය පිහිටවලා සමාධිය ආවත් සුත්තමේ ඥානෙ නැති කෙනෙක් කරන හැම වැඩක්ම මේ ඇතිවෙච්ච සමාධියට අරියාදු. හතුරු කාරණා. ඉතින් ඒක නැති කරන්න තියෙන එකම ක්‍රමය කමඨහං සුද්ධ කිරීම තමයි. නැත්නම් ධර්ම සාකච්ඡාව තමයි. ඉතින් ඒකට තියෙන එකම බාධාව තමයි කාටවත්ම මේ ලෝකේ Taman අත්දකින්න දේ ඒ විදිහට කියන්න බෑ. උදාහරණයක් වශයෙන් නිකන් කිව්වොත් කාට හරි කිව්වොත් මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත ආවට පස්සේ කොහොමද අත්විඳින්නේ කියලා ඒක අත්දකින්නේ කියලා මොනම කෙනෙකුටවත් කියන්න බෑ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එතෙන්ද හිත ආව දැන් සතිය පිහිටලා තියෙන්නේ. මොනවද අත්දකින්නේ කියලා අහන්න බෑන ගොළු වෙනවා. වෙන ගුණ වරපයක් අහන්න ඕන තරම් කියයි. වෙන කෙලේශයක් ගැන අහන්න අතීතය ගැන අහන්න අනාගතය ගැන අහන්න හෙට උදේ වෙනකන් කියයි. ඒ වර්තමාන හිතාට පස්සේ මොනවද පේන්නේ කියලා කාටවත් කියන්න බෑ. මේ මේ සත්‍යයට ගොළු වෙන ගතිය එහෙම නැත්නම් මේ සත්‍ය නිර්වචනය කරන්න බැරි ක්‍රම යෝගාවචරය ජය ගන්න ඕන කොයි වෙලාවක හරි අපි දන්න භාෂා දන්න වචන ටික පාවිච්චි කරලා දන්න ක්‍රමයට මේක එහෙලි දක්වන්න ඕනේ මම හොඳටම සක්මන් කරනකොට මම සක්මණේමයි ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ මම හිතගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? මම නිදාගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඉතින් මේ ටික හෙලි කරන්නේ නැතුව මම මුලැමැදාග බැලුවා. මට අනිච්චන් දුක්ඛන් තේරුණා. මට ධාතු මනසිකාරය තේරෙනවා. ඉතින් බයිලා කියනකොට තේරෙනවා පිටපොට ගිහිල්ලයි කිය. ඉතින් කියන්න හොඳ නැහැ නෙමුණට. එන් කියන්නේ නැහැ. හැබැයි තේරෙන ওই පැත්තට ගියා කියන්නේම අනාගන. අනාගාමී වෙලා නෙවෙයි අනාගන. මේ මනසට භාවනාවේදී තේරෙන හොඳම දේ තමයි සක්මන් කරනකොට හොඳම සක්මනේදී මම ඉඳගෙන නෙවෙයි මම හිතගෙන නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට මොනවාක්වත් එන අතීතයට යනකොටම තේරෙනවා මම ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ දැන්. අතීත හීනක නෙවෙයි. මොකද මේක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. මේ බුදුහාමරගේ තියෙන ශේෂ්ත්‍රත්වය එච්චරයි. මේක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අතීතයට යන්න පුළුවන් හිත. මම ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන්. ඒකට ආපු ගමන් දන්නවා මම සක්මන් කරනව නෙවෙයි කියලා. ඒකට ආපු ගමන් දන්නවා හිතකට නෙවෙයි කියලා. ඒකට ආපු ගමන් දන්නවා මම නිදාගන්න නෙවෙයි කියලා. එච්චර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක හරීම සරලයි. එහෙම දුවන හිතට දුවන්න එපයි කියන්න එපා. ඔබ දුවන ගමන් මේ ගෙදරටත් පොඩ්ඩක් ගොඩ වෙලා බලයන්. නැවත නැවත කියලා මේ හතර ඉරියව්වේ විස්තරසහිතව භාවනා කළ මේ හතර ඉරියව්වේ හිත තියෙන තියෙන ඉරියව්වේ යත යතාවා කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජානාති කියලා යම් යම් ආකාරයකද කය තියෙන තියෙන තියෙන ආකාරය දන්නවනම් ඒ මනුස්සයාට දවස පුරාම සමාධිය නැති වුණත් සතිය පිහිටවන්න පුළුවන් අදිෂ්ඨානයක් හැකි සංඥාවක් කළ හැක්කක් බවට තේරුණා නම් මං හිතන්නේ ඉන් එහාට මේ වගේ භාවනා මධ්‍යස්ථානිකව කරන්න පුළුවන් සේවාවක් තියෙනවා කියලා. එච්චර තමයි දෙන්න පුළුවන් උපරිම උදව්ව. කොහේ හිටියත්, උලක උඩ හිටියත්, පිලක උඩ හිටියත්, ගෙන්ද කම්පලේ හිටියත්, කොඩි ගහයට හිටියත් ඉරියව්ව ගැන දන්නවනම් එයාට මේ ප්‍රථම ධ්‍යාන ධ්‍යාන තෘතිය ධ්‍යාන නැති වුණාට එයාට විපස්සනා වශයෙන් ඒ පුද්ගලයා මේ කියන ලක්ෂණ උපනිඥානයේ කියන තමන් ඉන්න ඉරියව්වෙන් මයි වෙන එකක නෙවෙයි කියන එක තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒකට ප්‍රත්‍යක්ෂණය කියන වචනේ පාවිච්චි කරන්නේ උරගා බලන්න පුළුවන් නම් ඒ මිනිස්සේ ආක්ෂණ සම්පත්තියින්. එයාට ඒ කියන්නේ අනිවාර්යම කල්යාණ මිත්‍ර සේවනේ ලැබිලා තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණිය ලැබිලා තියෙනවා. එයා අනිවාර්යයෙන්ම ධර්මානුදාන ප්‍රතිපදාව ඉන්නේ. මොකද එයා කය අමතක කරලා නැහැ. ඒ නිසා භාවනා කරනකොට පරියන්කේ ඉන්නකොට අපි මේ කයෙන් පටන් අරගෙන යනකොට අද දවලුත් ප්‍රශ්න වගේක් මතු වුණා. මේ ආස්වාද ප්‍රසවාස දෙක නොදැනි යනවා. ඊට පස්සේ ඒක මෙනෙහි කරපන් කිව්වට ඒක මෙනෙහි කරන්න බෑ. ඒක මෙනෙහි කරන්න එක නෑ. එතකොට ඉතුරු වෙන්නේ ඉන්න කය තමයි. ඒකට යා මෙනෙහි කරන්නේ ඉන්නවා ඉන්නවා. හින්දිනවා හින්දිනවා. මොකද ආශ්වාස ප්‍රශ්වාස විස්තර නැහැ. නමුත් මේ ඉන්න ඉරියව ඇත්තටම කියනවා නම් යෝගාවචරයට මේ ඉන්න ඉරියව්ව මෙනෙහි කරන්න ඕන වෙන්නේ සැක තියනවනම් විතරයි. නැත්තම් යාට දන්නවා මම ඉන්න ඉරියව්වට මට යන්න පුළුවන් තාක්කල් කවදාවත් බහන වැරදිලා නැහැ. බහන තියෙන හරියම දියුණුවක. නමුත් උගව දෙනෙක් වගේ පුංචි උපමානයක් භවනා දිනුවක් විදිහට ගන්න කැමති නෑ ඒ කට්ටියට ඉරියව්වේ ඉන්න බව දැනෙද්දිත් නැත්නම් ඒ මට්ටමට යනකම් මේක අනායාසයෙන් සිදුවේදී නිදැල්ලේ යද්දිත් ආයෙ මෙනේ කරන්න ගිහිල්ලා අර බුදියන්නේ බබා නැගිටව ගන්න. ඒක ගොඩාක් කල් යනකම් මම හිතන්නේ කර්ම ගෙවෙන ක්‍රමයක් වෙන්න තියෙක. තමන්ගේ පරණ කර්ම ගෙවෙනවා. ඒ නිසා ඒ එතෙන්ද ආවට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙකම නැති සමාධියකට වගේ අරමුණේ ඉන්නවා මෙනෙහි කරලා නෙවෙයි දන්නේ. විමසුන් නොනක් තියෙන්නේ හිතගෙන නෙවෙයි කියන්නේ විතරයි. ඉඳගෙන ඉන්න ඉරියව්. ආනේ විදිහට මේ භාවනාවේදී භාවනාවටම වැඩේ බාර දීලා තමන් නිරීක්ෂක මට්ටමට විතරක් බලන්නේක් මට්ටමට විතරක් පත්වීමට අපිට කියත හැකි අනුපස්සනා කරනවා නැත්නම් විපස්සනා කරනවා කියන්නේ. හරීම ලේසි වැඩක්. මම මේ බුද්ධ ධර්මය මහ ගම්භීර ධර්මය සරල කරන්න ගන්න උත්සාහයක් නෙවෙයි මම මේ උත්සාහ කරන්නේ. මේ අපේ මේ පඬිතකම් නිසා අපි මේ දන්නවයි කියලා හිතාන ඉන්නවා නිසා මේ අනවශ්‍ය ප්‍රයත්න කරන්න ගිහිල්ලා කොරස් කටේවත් අත දාගන්න බැරුව පටලවාගෙන ඉඳියා බලනකොට මේක බෞද්ධයාගේ සම්ප්‍රදාන කුල බෞද්ධයාට විතරක් තියෙන හෝනියමක් කියලා මට හිතෙනවා. පොඩි ධර්මෙන් මම එක දවසක් උත්සාහ කරා කියලා දෙන්න කවදාකවත් මෙතන පටලවා ගන්න. කතෝලික මිනිසෙකුට මුස්ලිම් මිනිසෙකුට කවදාකවත් පටලවා ගන්න මොකද මේ මිනිස්සු දන්නේ නැහැ. පඬිත ගන්නෑ. අපේ කට්ටියට කියන්න ගියාම ස්වාමීන් වහන්සේ මට ධාතු මනසකාරය කියලා දෙන්නකෝ මට අනිච්චන් දුක්ඛන් කියලා දෙන්නකෝ මට සංකාරූපිකා ඥානය කියලා දෙන්නකෝ මට උද්‍යප්පේ කියලා දෙන්නකෝ කන රත් වෙන්න දෙන්න හිතනවා දෙකක් මේ තියෙන දේ කරන්නේ අර ගෙදරින් ගෙනාව මොනවදෝ වගේක් ඉස්සරහට දාගෙන මට වෙන්නේ වමාරලා කනවා අර ගෙනාවව මරනවා මෙතන. ඉතින් අර බුරුම සාංශ කියනවා ඒකත් උඹේ දෝෂේ, ගුරුවරයාගේ දෝෂේ. ඒ නිසා යාටත් කියලා දෙන්න. ලෝභ කරන්න එපා. තෘෂ්ණා කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. මොකද මට මතකයි මම කාපු කෑම. මාස 18ක් විතර පණ්ඩිතාරාමේ ඉඳගෙන හැමදාම පන්තියෙන් පස්සේ දන ගහගෙන තියෙන ශිෂ්‍යෙක් වගේ ළඟ තියලා කිව්වා උඹ කියන මිලෝදයක් මට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්නකොට ඉන්නකොට තමයි තේරුනේ මේ භාවනා නොකරන නිසාවත් භාවනා හරිය නැති නිසාවත් නෙවෙයි අපේ sannivedana ප්‍රශ්නයක් තියෙන මෙතන. ඉතින් සයි ස්වාමීන් වහන්සේ කිව්වා බොම්බිලි කරවල බදිනකොට තෙල් දාන්න පිටින් ඔන්න බොම්බිලිය බොම්බිලි කරවලෙම තැම්බෙන්න ඕනේ. ශ්‍රී ලංකාවට මම යන්න ඕනේ ලංකාවේ එකෙක් ලංකා භාෂාවෙන් මේක කියලා දෙන්න ඕනේ. එදාට තමයි භාවනාව හරියන්නේ කියලා. පිට භාෂාවල් දාලා පරිවර්තනය කළා කවදාවත් හරියන්නේ මොකද බොම්බෙලිය තැම්බෙන්න ඕන බොම්බෙලි කරවලින්මයි. මේ සයඩෝ කියන්නේ මේ ඌරු බඳින් ඌරු ඌරගේ තෙල් බද ඌරු මස් බඳින්න පිටි තෙල් දාන්න ඌරු තෙලෙම බඳින්න ඕන කියලා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න යම් වෙලාවක යම් දවසක Tamanට මේක තේරුනොත් පොට දිගේ ගියොත් විශාල වගකීමක් වෙනවා මැරෙන්න ඉස්සෙල්ලා මේක කාට හරි කියලා දෙන්න ඕනේ ඒ මනුස්සයා ඒකට කැමැති නැති වුණත්, ඒ මනසට තේරෙන්නේ නැති වුණත් ළඟ ඉඳගෙන කියලා දෙන්න. ඒක තමයි තේරවාදය කියන්නේ. ඒක යාට ඊට පස්සේ ලොකු බඩදරු අම්මා කෙනෙක් වගේ වටිනාකමක් එනවා. මේක කාට හරි මැරෙන්න ඉස්සෙල්ලා ඒ නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව කියලා දැන්. ඒක ඒක කියලා නොදී ඉන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් කිසි මේ වගේ ඥානයක් පහරනොත් ඒක කියලා දෙන්න ගමනක් යන්න හෝ ගමික හිතක් හෝ මේ වගේ එකක් පහළ වුණොත් වළක්වන්න බෑ කියලා. හැබැයි තේරෙනවා කියන ඔක්කොටම තේරෙන්නේ නැහැ කියන එක හොඳටම තේරෙනවා. මේ මූණ දිහා බලනකොට දැන් හෙන ගහච්ච දෝම් පිට්ටනිය වගේ. ඉතින් එක්කෙකුට මොනවත් තේරෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙන්නේ හෙටත් කියන්න. අනිද්දත් කියන්න. ඔන්න ඒකෝට ඊට පස්සේ පිටිපස්සේ එලවනවා අර තෑග්ග ගෙනත් දීලා අර පූජාව කරන්නයි. ඒකෝට ඒකත් මල වාතේ. ඉතින් මේ දෙකම බේරන කොහොම කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි මම ධර්මදේශනා මෙතනින් අද නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දිනාටම මේ ලැබිච්ච පළවෙනි බහූලීගත කර යුතු ධර්ම ලැබුණාට පස්සේ මේ මිනි කල යුතු වෙලාව, මිනි නොකල යුතු වෙලාව, කාරණා කාරණා වෙන්කොල වටහා ගන්න වෙලාව කාරණා කාරණා වෙන්කොලට වටහා ගන්න බැරි වෙලාව මේ තුනේම සමතිය සතිය තියෙනවා මේ තුනේම සමාධිය තියෙනවා අනේ කරුණා කළ මේකට අරියාදුකම් කරන්නේ නැතුව මේකට අනුග්‍රහ කිරීමේ ඥානයේ පහළ වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා